slowly mindfully uh, silently කියලා uh, මේ හුඟාක්ම uh, හිතවදින දේ තමයි uh, වැඩක් කරනකොට නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න. තමන් වැඩක් කරනකොට තමන්ගේ නිකුත් වෙන සද්ද වලට තමන් අහුම්කම් දෙන්න. ඉබේම මේ පුද්ගලයා එතකොට ඇතුළට නැමිනවා. එතකොට gedaratොට ගියත් අපිට තේරෙනවා අපිට කේන්ති කියොත් ගසනවා. එහාට මඩක් ගසනත් තඟලනවා ඒ ඔක්කොම ඒ සතිය නැතිකමේ හැටි තමයි. සතියෙන් වැඩ කරනකොට නැවතිල්ල හිමීට වැඩ කරනවා. ඉතින් මම දන්නවා ගෙවල් වලට ගියාම එහෙම අපිට නැවතිල්ල කරන්න බෑ. නමුත් ඒ වෙනුවට තව එකක් දාලා මේ අරමුණු වැඩි කරන්න ගියොත් වෙන්නේ අපි එදිනදා වැඩ වලින් පැන යන පැන යamak සිද්ධ වෙනවා. අපි එදිනදා වැඩ වලට එදිනදා විදිහට මුණ දෙන්න ඕනේ. මුණ දීලා සතිය ආලෝකයට යටතේ නැත්නම් නිදර්ශනයක් වශයෙන් කියනවා නම් තමන් කරන හැම වැඩකක්ම වීඩියෝ කැමරාවකින් වීඩියෝ වෙනවා කියලා හිතා ගන්න. ඒකට ඉබේම මිනිස්සු නිකන් කීකර වෙනවා. ඒ බුරුමේ ඉන්නකොට ඒ බුරුමේ ඔය අතර සිම්මන්ගොල් ගියාම මේ සැරේ ඒක තිබුණේ නැහැ. පණ්ඩිතාරාමේ ඉඳද්දි මෙහිටි වගේ තමයි දාන දෙන කණ්ඩායමක් එනවා. ඒ කට්ටියගේ දායදා උපන්දින දවස නැත්තම් මගුල් ගෙදරක් කිව්වා ඉතින් පන්සලට ඇවිල්ලා එදා ඒ උත්සවය ගන්න පන්සලේ එදා සංඝයාට දාන ටික දීලා පිටු ටික ඒගොල්ලෝ වළඳලා යන්නේක කරා. ඉතින් ඒ මිනිස්සු ආපුවාම භාවනා මධ්‍යස්ථාන මට්ටම නැහැ. පුදුම හිතේ උරුමට ගියාට පස්සේ පුරුමෙට එන්නේ හොඳටම ආයිත්තම් වෙලා. අපි ඔගේ සුදු වෙනකන් මේකක් දාගෙන ඉන්නේ නැහැ. මිනිස්සු ඉන්නේ මගුල් ගෙදෙට්ට පන්සලට එන්නේ. ලිප්ස්ටික් ගාලා කියුටෙක්ස් ගාලා හොඳම සෙරප්පු දෙක දාන පුරුම මිනිස්සුත් හරි ආශයි මේ පාට පාට දේවල් අඳින්න. එන්නේ සම්පූර්ණ මේ මේ උත්තර සිරියකට. ඉතින් ආපුවම අර භාවනා කරන ආමතුරුන්ට හරි අවුලක් වෙනවා. ඉතින් ඒකට අනවුන්ස් කරනවා මේ භාවනා කරන තැනක් නිස්සද්ද වෙන්නේ කියලා. අනවුන්ස් කරන්න ඕන නම් කැමරාවක් ගෙනල්ලා අල්ලපු ගමන් සේරම නිවන් දකින්න. නිකන් ඒ අවුරුද්දක ඇවිල්ලා ඉතින් අර කැමරාව අල්ලනවා වීඩියෝ කැමරා ඒක උඩ ඔක්කොමලා නිස්සද්ද වෙනවා. කොච්චර සයිඩෝ කෑ ගැහුවත් නැත්තම් අහන්නේ නැහැ. කැමරාව ආපු ගමන් එච හැම වෙලාවෙම හිතන්න අපි මේ කරන හැම එකක්ම වීඩියෝ වෙනවා. වීඩියෝ කරලා අපි ආපහු ගිහිල්ලා ක්ලිප් එක බැලුවොත් action replay replay slow motion දාලා අපිට බලාගත හැකි අපි රඟ බලා තියෙන කොහොමද කියලා. ඒ සතිය ඒ විදිහට බලනකොට වීඩියෝ කැමරාවක් වගේ. ඒකට මේ බුද්ධානුස්සතිය වගේ දේවල් දාපු ගමන් වෙන්නේ අවස්ථාවෙන් පැල්ල යනවා හිතේ. ගිහිලා කීකරු වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ එදිනදා ජීවිතේ වැඩවල පටලවිල්ලක් ඇති වෙනවා කියලා මම බලන හැටි භාවනා මධ්‍යස්ථානේ වුණත් අරමුණු බහුල කරන්න හිත කැමැති. අපිට ඕන කරලා තියෙන්නේ පරියන්කේදී එකපාර වුණක් දෙනවා. එදිනදා ජීවිතේ සාමාන්‍ය සතට නටන්න ඇරලා වීඩියෝ කැමරාවක දාලා බලනවා මෙයා කොහොමද නටන්නේ කියලා. ඉතින් ඇත්තටම අර බුද්ධානුස්සති වගේ දේවල් සමත උපක්‍රම. මම මේ කියන්නේ විපස්සනා උපක්‍රම. එතකොට අන්තිමට තමන් ඇති හැටිය ප්‍රകൃතිය දකිනවා. ඊගා ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ මේ ඉංග්‍රීසියෙන් please explain how a focus on cohesion and solidity uh, expansion vibration air and heat energy could be uh, integrated to the කායानुපස්සනා uh, uh, cohesion කියලා කියන එක පේන්නේ දැන් අපි මේ සමානලට භාවනා කරනකොට මේ මේ නහය වටේ ප්‍රදේශේ uh, නිකන් දෙබරයක් බැඳා වගේ නැත්නම් වෙස්මුණක් දැම්මා වගේ මේ ටික හොඳට නිකන් වෙනදට වැඩිය තද වෙලා වගේ පේනවා. ඒ පේනකොට ඒ පේන නිකන් අංශු වගේ අල්ලිනවා මීමැස්ස ටිකක් දඟලනවා වගේ එහෙම නැත්නම් හිර තිබිලා හිරියන්නා වගේ ඒක සීමාවෙන් එළියට ඒව පනින්නේ නැහැ. යම් කිසි සීමාවක් ඇතුලේ තමයි නලියන්නේ. ඒ නලියන දේවල් ඒ සීමාවෙන් පිටපැනින් නැත් ඒක ඇතුලේ බැඳීමක් තියෙනවා. ඒකට කියන්නේ කොහෙෂන් කියලා. Ah, I think wire මාරු වෙලා මගේ. So I have to give an answer in the uh, English. Uh, please explain how to focus on the cohesion, solidity, expansion and vibration air and heat energy could be integrated to the Kalyana The cohesion is, the, is a kind of a uh, phenomena. If I am to give an example, whenever someone is experiencing a breath, for example, at the end of the tip of the, your nose or on top of your lip, upper lip, that area sometimes appear like a kind of a pressure or put a mask like or the, uh, put, uh, put a uh, uh, anesthetic injection like that, this area becomes heavy and there you feel kind of a beehive or some vibrations. But you can see these vibrations and the individual bees are not going beyond that limit. They are playing only within a limit. That is due to their cohesion. They never expand. They never scattered off beyond the limit. So there is a kind of a discipline. They play within that area. And in uh, solidity, uh, the whenever you uh, walk, if there's a pebbles and kind of thing, your body or your soul become very soft and this pebble is very hard and when you go there, leg is spreading right round that uh, pebble and there you can see that is very solid, your leg is soft and you can see hardness. Or otherwise, if you wish to see solidity, uh, touch the, the wisdom tooth with the tip of your tongue, then you can feel the solidity. That is the way the classical example is given. And uh, expansion is, sometimes you feel that the whole body, if you pay the attention, it is not limited to this area, it is some, some, some kind of a balloon is being pressurized, expanding. Or sometimes if you are experiencing the rising and falling the abdomen, the rising mode is expansion. And uh, the vibration, uh, specifically in the walking meditation, when the leg is moving, lifting, moving, dropping, the moving area you can feel a vibration is moving. A kind of a uh, energy is moving as if aeroplane cutting through the air uh, the leg is going, there you can feel cold bubbles and heat bubbles, uh, vibrations and happen. The air element represent classically as any movement happen due to the air. Air is the agent to think, make the th things moving. So therefore, whenever the moving happens, uh, lifting, moving, dropping, the movement, it is basically due to the air element. The heat energy, uh, heat and uh, heat, there is nothing special to mention, but sometimes when you are meditating, part of your body appear heated, other part is cool. That kind of uh, abnormal heats happen. The energy, uh, whenever the mind and the uh, object, for example, the breath and the noting mind become coincide, align and come closer and closer, you feel like entering into a electromagnetic field and the energizing taking place. So there you feel the, the movement of the object and the movement of the noting mind happening in the same vibration. So you feel energized and then uh, determination power increasing uh, your mental power increasing, now you feel. Both of them are working in a harmonized way, so energy also uh, you can see uh, feel in the Kayanupasana. But what I am explaining is rather theoretical way, but I tried my best to give some practical hints, so everyone won't get each and every, but at the time, a person always have one or the other. So therefore you have to, uh, whenever you see my nose, my lip or my hand, that means you are not observing elements. Whenever you see the elements are working, you can't see body parts. As far as you see the body parts, you are more engaged with your uh, the attachment to your body, but the elements happen, um, you lose the image of your body part, instead you see uh, energies are working. And mostly these energies have, do not understand in and out margin. They can work external, internal equally, so you lose your image on the body and the configuration of the body, so therefore some people get frightened thinking as if a balloon is blow, bursted like. So therefore whenever the uh, elementary uh, parts become very uh, mobilized, many people get bewildered because they are losing their image on the body. So therefore it has to go little by little daily. Ultimately you will understand the whole life force, uh, nothing but four elements. So there you are losing the configuration of the body, maybe. ගරු ස්වාමීන් වහන්සේ ಜಾති අනු මෞකුසේ නිපදීවදී එසේනම් පටිසමුප්පාද චක්‍රයේ ජීවිතයේ එක්වරද සිදුවන්නේ නැතෝ ಜಾති අනු අරමුණු වල ඉපදීමද කරුණාකරණය පහදා දෙන්න. ඇත්තටම ಜಾති අනු මෞකුසේ ඉපදීම නෙවෙයි අම්මගේ ගැබ තුල මේ ජීවයේ පහළ වීම කියලායි ගන්නෙ. ඒකේ සමාජික අවස්ථාව තමයි ප්‍රසූතිය. ඒ නිසා ಜಾති කියලා අදහස් කරන්නේ විශාල වශයෙන් බලනකොට සතෙකුගේ ඉපදීමක්. නමුත් හැම අරමුණකම ඉපදීමක්, හැම ඉරියව්වකම ඉපදීමක්, හැම චිත්තක්ෂණයක ඉපදීමක් ඒකේ ශුද්ධ අවස්ථාවක් විදිහට ගන්න පුළුවන්. ඒක නිසා මේ හුඟාක්ම සුතමේ ඥානෙ නැති විමසුන් නොවන නැති කෙනාට කියනවා මව කුසෙ පෙදීම කියන ගොරෝසු නිදර්ශනයි. සුත්තමේ ඥානෙ ඇති විමසුන් නොවන නැති කෙනාට කියනවා ආස්වාසිකයි පැත්ම ප්‍රස්වාසිකයි පැත්ම ගින්නක හට ගැනීම ඕන දෙයක හට ගැනීම ගන්න පුළුවන්. ඒ අර ඒ පුද්ගලයාගේ විමසුන් නොවනේ හැටි හැටියට නිදර්ශනය වෙනස් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් දෙගොල්ලටම ගැළපෙන නිදර්ශන දෙන්නේ කියලා කියනවා ධර්ම දේශනාව කාටත් ගෝචර වීම සඳහා ඒක අපි ලොකු ශාමීන් වහන්සේ ඔය ආනපාන සති දෙක පොත ලියනකොටම කිව්වා ඉස්සල්ලාම කියලා දෙන්නේ කිව්වා කාටත් තේරෙන මේ සමාජික නිදර්ශනයක් ඊට පස්සේ වාක්‍යයක් ලියන්න කිව්වා මේ මේක නෑ ඉස්සල්ලාම දෙන්නේ කිව්වා අන්තිම ගැඹුරු මේක පොත ලියනකොට පළවෙනියෙම දෙන්නේ කිව්වා අන්තිම ගැඹුරු එක තීර කියන්න කියන්න කියනවා මෙන්න මෙහෙම තමයි પરමාර්ථ මාසයෙන් වැටේ. නමුත් මේ පොත කියන ඔබට මේක මේ විදිහට වැටෙන්නේ නැත්නම් හිත කනගාටු කරන්න එපා. ඕක මේ විදිහට කියන්න පුළුවන් කියලා මැද නිදර්ශනයක් දෙන්නේ. ඊට පස්සේ මේකටත් තේරෙන්නේ නැත්නම් බය වෙන්න එපා කියලා සාමාන්‍ය ඕලාරික නිදර්ශනයක් දෙන්න කියන හැම එකටම ඒ මට්ටම් තුනක නිදර්ශන දීමෙන් තමයි ඒකට පොතක් හරි ඝනකම් වෙනවා. හැම තැනදීම නිදර්ශන තුන තුන දිදී යන්න බෑ. ඒක නිසා ඉවරයක් කරන්න අමාරුයි පුංචි කොටසක් පුංචි පරිච්ඡේදයක් නම් එහෙම කරතයි. ඒක නිසා මේ මහා කරුණාවයි මහා ප්‍රඥාවයි දෙකම යන්න ඕනේ. තේරෙන්නේ නැති කෙනාටත් දෙන්න ඕනේ පටන් ගන්න සුතමේ ඥානෙ. තේරුම් එක්කනාට අයියෝ මේක මේ ආධුනිකයන් ලියු පොතක් මට වැඩක් නැහැ කියලා විසිකරන්න නැති වෙන්නේ. එයාටත් ආහාර තියෙන්න ඕනේ. ඒ නිසා මේ වැනි පොතක් මේ කියනවා කියන එක ලේසි නෑ. මොකද කොහොම ලිව්වත් කවුරු හරි එක්කෙනෙක් බනිනවා. මට තේරෙන්නේ නැහැ මේක මේක බොන්ඩිසෝරි පන්ති වැඩි කියයි එහෙම නැත්නම් මේක බර වැඩි කියයි ඔක්කොටම ගැළපෙන්න කරනවා කියන එක අමාරු දේශනකදීත් ඒක හරි අමාරුයි ඒක මේ හොඳට තේරෙයි මේ දේශනයක් කරන්න කිය දවස. එතෙන්ට යනකන්නම් අර කඩුයි මේ කඩුයි කියලා කියනවා කරන්න ගිය දවසේ තමයි තේරෙන්නේ මේ ප්‍රමාණය ඇතුළත මේ ඔක්කොටම සතුට වෙන්න දෙනවා කියන එක. ඒක ඉතින් පුත්‍රජානන් වහන්සේගේ කෘත්‍යයක්. අනාත්ම ධර්මයත් ධර්මයක් වූ බුදුදහම මේ සංසාර චක්‍රය හේතුඵල ධර්මයන් සහ නාම රූප ධර්මයන් එක්ව සසර ගමන සඳහා ක්‍රියාත්මක ආකාරයේ කරුණාවෙන් පැහැදිලි කරන්න. ඉතින් මම හිතලා ඒක තමයි මම මේ කරන්නේ කියලා නම් තේහැදිලා නෑ වගේ ප්‍රශ්නේ පේන. ඒ තමයි මේ ටික ටික ටික ටික කරන්නේ. ඒක නිසා මේ තව දවස් දෙක තුනක් ඉඳලා බනිනවා නම් බනිමු. මොකද තා ටිකක් කියන්න තියෙනවා. හැමදාම ධර්මදේශන ලැබුණාට පස්සේ ඒක තමයි මේ විස්තර කරගෙන කරගෙන යන්නේ. ඒත් ඒක තේරෙන්නේ නැති උනායි කියලා මේ කරන්න දෙයක් නැහැ. ඒක දෙකොල්ලකම අවාසනාව. ගරු ස්වාමීන් වහන්සේ භවපච්චා ಜಾති මේ භවය anu කුමක්දයි පැහැදිලි කිරීමක් කරන්න. අපේ බෞද්ධ සාමාන්‍ය අපේ සිංහල බුද්ධ ආගම වගේ කියන වචනයක් ගත්තොත් අපි භවයේ ඉන්නවයි කියලා කියන්නේ සරුවචනාංශයේ දේශනා කරපු අපායේ ඉඳලා මේ අකනිටාව දක්වා ඒ කොයි ආත්ම හිටියත් ඔක්කොම භවයේ ඇතුළේ තියෙන 33 එක 33ක් තල තියෙනවා. ඒ කොහේ හිටියත් භවය භව නිරෝධාය භික්කවේ භ්‍රමචර්යයන් කියලා බුදුන් සඳහන් කරගෙන අපි භ්‍රමචර්ය රකින්නේ මේ භව චක්‍රයෙන් එළියට පනින්නයි. ඒ නිසා මේ භවයේ ඉන්නකන් අපි මේ ජීවිතේ නැත්තම් අර ජීවිතයට යනවා. ඒක ඇතුලේ හොඳ නරක කියලා අපි පෘථග්ජනය තේරුවාට සරුවච්චන්හන් සඳහන් කරන මෙතන කොතන හිටියත් දුකම තමයි. ඉහළ කෙළවරේ හිටියත් පහළ කෙළවරේ හිටියත් දුකයි මොකද ඉහළ කෙළවරේ ගිය කරන්ට ඕන වෙලාවක පහළ කෙළවරට එන්න පුළුවන්. අර කතුරුන්චෙල්ලා වගේ. කතුරුන්චෙල්ලා ඉහළට යනකොට පපුවයි දන්නේ පහළට එනකොට මොකද බඩල්ලන්නේද මොකද්ද කියලා කවියක් තියෙන්නේ. ඒකේ ඉහළට යනකොට සන්තෝෂ වෙන හැබැයි මේ වේගෙම ආපහු කරකොල පල්ලයට දාන. ඒ නිසා ඒ චිත්තක්ෂණේ නම් සතුටක් තියෙනවා. දැන් අපි ඉහළට යනවා අරකොල පල්ලයට යනවා කියන්නේ. අනිත් අනිත් පැත්තට ගියාම ඒගොල්ලෝ පල්ලයට යනවා අර කොල්ලෝ ඉහළට යනවා. ඒක නිසා භවයේ ඇතුලේ මේ හැමතැනම තියෙන දුකයි කියන එක තමයි පරමාර්ථ ධර්මය. නමුත් පෘථග්ජනයා හිතන්නේ මේ යාමයට වැඩිය තුසිතය හොඳයි. තුසිතට වැඩිය නිම්මාන රතිය හොඳයි. නිම්මාන රතිය පරිණිමිත වසවත්තිය හොඳයි කියලා ඉතින් මේ වගේ தত্ত্ব හොයනවා. නමුත් සමස්තයක් වශයෙන් ගන්න දෙයක් නැහැ. මේක මේ නවීන විද්‍යාවේදී fields කියන වචනේ සඳහන් කරන්නේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් ගත්තොත් ඉලෙක්ට්‍රෝනයක අයන් අණුවක පරමාණුක ඒ පරමාණු ඇතුලේ ශක්ති සංස්ථිතියක් තියෙනවා. සම්ත යම් යම් තැන්වල මේ ෆීල්ඩ් එකේ පරමාණු වැඩ කරන ශේෂ්ත්‍රයේ දියසුලි වගේ සුළුසුලන් වගේ මේ ශක්ති කැටි ගැහෙන ස්වරූපයක් තියෙනවා පිඩු වෙන ස්වරූපයක්. ඒකට ක්වොන්ටම් එකක් කියලා කියනවා. ශක්ති පුංජයක් කියලා කියනවා. ඒ ශක්ති පුංජේ වරක නැගෙමින් තියෙනවා වරක බහිමින් තියෙනවා. නමුත් ඒක නැගීන් තිබුණට මුළු සමස්තයේ ශක්තිය වැඩිවීමක් වෙන්නේ අර එහෙමෙන් එකතුලා එක තැනක පොඩ්ඩක් හිස්සෙනවා. ඒක යට යනකොට වෙන තැනකින් මතුවේ. එimhe මේ ශේස්ත්‍රය ඇතුළත වරක ඉහළ යන දේවල් වරක පහළ යන දේවල් සිද්ධ වෙනවා. ශේස්ත්‍රයේ ශක්තිය ස්ථිතියක්. ශක්ති සංස්ථිතියක් තියෙන්නේ. ඉතින් එක තැනකින් දියසුලියක් නගිනකොට මේ පැත්තේ දියසුලිය බහිනවා. මේ පැත්තේ දියසිලි බහිනකොට තව තැනකින් නගිනවා. ආන්න වගේ මේ සංසාරේ ඉන්නකම් අපි ස්ත්‍රියක් වශයෙන් පුරුෂයෙක් වගේ සතෙක් වශයෙන් තිරිසනෙක් වශයෙන් නීරසතෙක් වශයෙන් කොහේ හරි එකක් නගිනකොට මේ පැත්තක බහින. පොල් පිට පාගන වගේ තමයි. මේක පාගනකොට අරකට උඩයක්. මේක පාගනකොට මේ පැත්ත උඩයක්. ඉතින් ඕක නිකන් සීසෝ එක වගේ ජොලියක් තිබ්බට එකම තමයි. සංසාරේ කොහේ හිටියත් එකම තමයි තියෙන්නේ. ඒක නිසා භවය භවයේ ඇතුළත විවිධ සැපගෙන දීම තමයි බුද්ධ ආගම කියලා කියන්නේ. බුද්ධ ධර්මය කියලා කියන්නේ භවයෙන් ගැලවීම. බුද්ධ ආගමේ උගන්වන්නේ තිබුණාට හොඳ එකක් අල්ලලා දෙන්න අපි වස් කවි කියමු, සෙත් කවි කියමු, බෝධි පූජා කියමු, ආරම්භණම් කරනවා. ඒ අර හතුරුන් කියලා උඩ යන පැත්තට හොයියා කියන එක. පල්ලයට එන එක ගැන වගකීම් කවුරක්වත් නැහැ. එන්න වැටෙනකොට අර නයින් සයිනි මං ක්‍රීඩාව වගේ එකපාරට ඩෝ ගාලා වැටෙනවා. එතකොට තේරෙනවා අර නැග්ගනම් බැස්සා. ධර්මයේ කියන ওই తాවකාලිකව නැලවිල්ල පිනවිල්ල නෙවෙයි තියෙන්නේ. ඔබට යාදනයක් අවශ්‍ය නම් ස්ථිරසාරයක් ඕන නම් ওই සංසාරයේ තියෙන විෂම ගතියෙන් ගැලවෙන්න ඕනේ. ඉතින් ඒක පුද්ගලිකව හොර රහසෙන් අහන්න ඕනේ ඇත්තටම ඕනේද කියලා. සංසාරයෙන් ගැලවෙන්න ඕනේ නැත්නම් හොඳ කෑල්ල ගන්නද මේ ෆයිට් එක දෙන්නේ. වැඩි හොඳ කෑල්ලක් ගන්නද මේ නටන්නේ. එහෙම නැත්නම් බබයි බේසමයි දෙකම වල්ලයට විසිකොල්ල දාලා නැත්නම් බබා තියාන බේසමයි වතුරයි විතරක් වෙසි කරන්න උදලා ඇස්ති. ඒක එක්ක කනගේ ඉතින් પરමාර්ථ වල හැටි තමයි. විඥාන කායන කුමක්දයි කරුණාවෙන් පහදා දෙන මේ නිල්ලෙමි. මේක එච්චර ප්‍රසිද්ධ වචනයක් නෙවෙයි විඥාන කාය කියන එකේ මේ ත්‍රිපිටකයේ සඳහන් වෙන වචනයක් නෙවෙයි. හැබැයි වචන ටික එකතු කරාට දෝෂයක් නැහැ. ඒක නිසා මේ මේ තේරවාද සම්ප්‍රදායන තුල විඥාන කාය කියන එකක් සඳහන් වෙන්නේ නැහැ මම දන්නේ මගේ තියෙන දැනුම හැටියට මම දන්නේ ඒ නිසා මේක පැහැදිලි කර දීමත් මේ මට තේරෙන්නේ නැහැ මම දන්නේ නැහැ විඥාන කායය සමහර ලාවට මනෝමය කාය කියලා කියනවා ඒව වචන වැරදි වචන නෙවෙයි නමුත් මේ මේ අපි යන භාවනා ක්‍රමයත් එක්ක බලනකොට මේව අපේ අදහස් අවුල් කරන වැඩ අපි යන්න හදන්නේ අල්ලන්න පුළුවන් දන්න දේවල් එක හරහා එක එක සංකල්ප સંદર્ભ මේකට දාගත්තොත් එතකොට වෙන්නේ අපි අර ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් වෙනුවට චින්තාමය පැත්තකට ඇදලා යනවා ඒක නිසා ඇත්තටම මම මේ විඥාන කාය කියන එක මම නම් පුද්ගලිකවම දන්නේ නැති නිසා මම මේ ප්‍රශ්නේ බැහැර කරනවා ඒක මගේ නොදැනුවත්කම පැත්තටයි වැටෙන්නේ ගරු ස්වාමීන් වහන්සේ විඥාණය නිසා නාම රූප හටගන්නේ නම් විඥාණයට නාම රූප නැතුව සිටිය හැකිද? විඥානයේ නාම රූප නැතුව සිටිය හැකිද? near death experience ගැන කියන පාවසන්නේ Taman හිටපු කය ඔවුන් දුටු බව මෙයින් හැගෙන්නේ විඥානය විච්ඡේදනයේ නොවි දිගින් දිගටම පවතින බවද නාම රූප නැති විඥානයේ පැවතිය හැකි බව. ආනෙක අතර විඥානයේ ඉපදී ඉපදී නැති වී යන්නක් නම් සංසාර හේතුවෙන් විඥානය හටගන්වයයි සංස්කාර හේතුවෙන් විඥාන හටවන කීමේදී සංස්කාර වල ඇත්තේ පෙර ඇසකනාශය ආදී පාවිච්චි කළ ආකාර සඳහන් තොරතුරු නිසා නැවතත් විඥානයේ විච්ඡේදනයේ නොවි දිගින් දිගටම පවචන ගතියක් ඇද්ද. රසවානාංශයේ මේ අප පුරුදු කරන ආනාපාන සති භාවනාවට අදාළ කර පැහැදිලි කර දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අපි මේක ඒ නිව්සීලන්ත කරපු අන්තිම ධර්ම දේශනා දෙකේදී ගොඩාක් විස්තර සහිතව සාකච්ඡා කරන්න යෙදුනා. මම ඉල්ලීමක් කරනවා ඒවා තාම ඇත්තටම මේ ප්‍රසිද්ධ වෙලා නැහැ. ඒකෙදි මේ ප්‍රශ්නේ මතුවුණා. ඒක නිසා කෙටිය මතක් කරන්න තියෙන්නේ නිදර්ශනයක් විදිහට අපේ අටකතාවේම නැත්නම් අභිධර්මයේ කියන විදිහට හිතත් චෛතසික ධර්මත් එකට උපදින එකම අරමුණක් ගන්න එක නිරුද්ධ වෙන එකම රසයක් දෙන දෙයක් විදිහට. නමුත් පටිච්චසමුපාදයේ විස්තර කරන පැහැදිලිව පෙන්වන්න සිද්ධ වෙනවා. සංස්කාර නිසා විඥානය හට ගන්නවා. සංස්කාර කියලා කියන්නේ චෛතසිකයක්. ඒ චෛතසිකය විඥාණයටත් වැඩිය බලවත් වෙලා නැත්නම් ඒ චෛතසිකයෙන් විඥානයක් විඥාණයට පොහොර දෙනවා. එතකොට කියන්න වෙනවා සංස්කාර වල තනියම හිර ගන්න පුළුවන්. විඥානයේ උදව්වකින්තරෝ සංස්කාර වල තනියම හිර ගන්න පුළුවන්. ඊට පස්සේ විඥානයේ ඒකට නාම රූපයක් ඇති කරනවා. ඒ නාම රූපේ විඥානේ නැහැ කියලා පිළිගන්න වෙනවා. එහෙම නැත්නම් මේ පරිසම්පාදේ විස්තර කරන්න බෑ. අන්න ඒකට නිදර්ශන පෙන්නකොට නිදර්ශනයක් වශයෙන් පෙන්නනවා කෙනෙක් හොඳටම පරාවර්තනය ඇති කරන හොඳ කණ්ණාඩියක් අරගෙන තමන්ගේ මූණ දිහා බැලුවොත් අර මූණෙන් පේන රූපෙට පණ තියෙනවා. ඒ රූපේ කතා කරන තමන් කතා කරනකොට ඒ රූපේ කතා කරන තමන් hina වෙනකොට ඒ රූපේ hina වෙනවා. ඒ නිසා මේ කන්නාඩිය කියන સંદર્ભේ දන්නේ නැති කෙනෙක් හිටියොත් පේන්නේ ඇතුලේ මිනිහෙක් ඉන්නවයි කියන. ඒ මිනිහා විරිටනකොට විරිටනවා තරහ යනවා තරහ යනවා ඒ මනසත් එක්ක ගහ ගන්නත් යනවා. නමුත් ඒ පේනදී ඔක්කොම ලකුණු දෙනකොට පණ නැති බව සම්මත කාරණාවක්. ඒක තමයි විඥාණයට පුළුවන් ප්‍රක්ෂේපණයක් ඇතිකරනද ඒ ප්‍රක්ෂේපණේ පණ ඇතුව වගේ නෝ පණ නැහැ උදාහරණයක් වශයෙන් ගත්තොත් නිින්දදී අපි කරන හීනවලදී අපි ජීවත් වෙනවා හැබැයි කවදාක ප්‍රകൃතියට එන්න දෙන්නේ නැහැ හීනේදී කවදා ප්‍රകൃතියට එන්න දෙන්නේ නැහැ විකෘතියේම තියෙනකොට හීනේ සත්‍යයක් වගේ පේනම තව දුනට පස්සේ පේනවා ඒක හීනයක් කියලා. නැවත හීනේදී හිතෙන්නේ නැහැ හීනයක් කියලා. ඉන්දේ හිතෙන්නේ මේක ලෝකෙ කියලා. ඒ නිසා ඔය නිකන් ඔය කාලොස් කස්ටනිඩගේ පොත්වල සඳහන් කරලා තියෙනවා ඒ දකුණු ඇමරිකාවේ මේ මායා සංස්කෘතිය එහෙම නැත්නම් දැන් කියන මේ ඒ ඇට්ලැන්ටිස් සංස්කෘතියෙම තිබිලා තියෙන්නේ තමන්ගේ ගෝත්‍රික නායකයෙක් ඉන්නවා නම් ඒ නායකයා තෝරන්නේ හීනේදී අවදි වෙන්න පුළුවන් මිනිහටලු. මම හීනෙක ඉන්න බව දැනගන්න පුළුවන් මිනිහටලු තමන්ගේ ගෝත්‍රය මෙහෙවන්න පුළුවන්. ඒ කියන්නේ හීනේ සතිය පිහිටවන්න පුළුවන් මිනිහෙක්. මුළු ජීවිතේම උත්සාහ කරන්නේ හීනෙක ඉන්නකොට හීනෙක ඉන්න බව දන්නවනම් ෂඩබිඥා ඉබේම හම්බ වෙනවා. අහසෙන් යන්න පුළුවන්, ඈත්ති හොඳා කියවන්න පුළුවන්, පාවෙන්න පුළුවන් ඕන දේ කරන්න පුළුවන්. ඒකෙන් කියලා තියෙන්නේ විඥාණයට පුළුවන් විඥානයේ නාම රූපයක් ඇතිකරන්න. ඒ නාම රූපේ සියල්ල තියෙනා වගේ පේනවා. හැබැයි විඥානේ නැහැ. ඒක නිදර්ශනයක් තමයි ওই කන්නාඩි ප්‍රතිබිම්බය අනිතක හීනේ තුන්වෙනි එක කියනවා මේ ඇඟිලි තුඩට ලෝකේ ඕන දෙයක් අල්ලන්න පුළුවන්. නැත්නම් ඇඟිලි තුඩට ඇඟිලි තුඩ අල්ලන්න බෑ. ඒක අල්ලන්න වෙන ඇඟිලි තුඩක් ඕන. එනිසා ඇහැට මුළු ලෝකෙම දකින්න පුළුවන් නමුත් ඇහැට ඇහැ දකින්න බෑ. එනිසා විඥාණයට කවදාකවත් විඥාණය දකින්න බෑ. විඥාණයට පුළුවන් විඥාණය ඇති කරන ප්‍රතිබිම්බ දකින්න. විඥාන ඇතිකට විඤ්ඤාති දකින්න පුළුවන්. විඤ්ඤාති පණ තියනා වගේ තමයි පේන්නේ. ඔය කිව්වේ ගහක් පේන ගහද තියෙන ගහද කියලා අල්ලන්න බෑ. මේක තමයි විඥානේ මායාව. ඒ මායාකාරයක් මායා කරනකොට ඒක ළමයි කියන්නේ තුනට කපලා පෙන්නනවා. කිරිබෙල් නඩුවක් නේ හරියට කැපුණා නම් එහෙම. ඒ ක්‍රිමිනල් මොකුත් නැහැ මුත්තට කපලා පෙන්නනවා කෑලි තුන වෙන වෙන පෙට්ටියට දාලා මේ නෙවෙයි අතාසෙ දිලා කෙලිමටක් ගලපරයි කරන් පෙන්නනවා. මාළුවෙක් මාලා පෙන්නවා මම උකාර දෙයයන් ආංශේ වගේ. බලන එකාගේ තකතිරුක මහරහණ මේ තීරම සිද්ධ වෙන්නේ. බලමිනා මොඩෙක් නෙවෙයි නා. මැජික් කාර්යයට මැජික් පෙන්වන්න ගියාම hali vai. අර එක මිනිහෙක් කියලා තියුණා මම දන්නේ මේවා කියන්නේ කියලා ඔයගොල්ලෝ තරහ වෙයි. සයි බබා ළඟට ගිහිල්ලා. ඊපස්සේ ඇමරිකාවේ ඉන්න දක්ෂම මැජික් කාර්යයෙක්. යන්න දුන්නේ නැතිලු අපොයින්ට්මන්ට් එකක් දාන්න දුන්නේ නැතිලු. මෙයා ගියා යනකොට බලන්න ගියාලු එයාගේ මැජික් සෙල්ලම් ටික. ගියාරසේ සයි බබා ඉතින් පිළි අරගෙන තේ ටිකක් කරේ මේ දීලා ඉතින් මෙයාගෙන් අහලු මොනවද කන්න කැමති කියලා. ඉතින් මේ ඉන්දියාවේ තියෙන ඔය මසල වඩේ අනම්මනම් කියනොත් ටක් ගාලා මවලා දෙනවලු. මිනිහා බැලුවලු කාමරේ තියෙන බඩු මොනවද කියලා. ඒකල ඒගොල්ලෝ ඒ කාමරේ නැති ඇමරිකාවේ කෑමක් ඉල්ලුවා. මවන්න බෑ. ඊට පස්සේ එයා කිව්වලු එහෙනම් මම මවන්නම් කියලා මිනිහා ටක් ගාලා මවලා දුන්න ගමන් අර වටේ හිටිය ටක්ස්ලා ටික වට කරලා කිව්වලු ශ්‍රී ලංකරන්න එන්න එපා. ඔයාගේ අවසානෙ මේ නටන්න හදන්නේ. ඉතින් මෙයා කතා කරපු තක්ස්ලට උගල කලබල වෙන්න එපා මම මෙතන යන හැටි දන්න ඕගොල්ලෝ නැටුවට. මට පෙන්වන්න ඕන ඔයාගේ මැජික් වල සීමාවක් තියෙනවා. මගේ මැජික් වල සීමාවක් තියෙනවා. මගේ මැජික් ඔයාට කරන්න බෑ. මම යන්න. කියලා මිනිහා ගිහලා ටෙලිග්‍රාෆ් මැගසින් එකට ලිව්වා තේරෙනවා. මවන්න පුළුවන් මෙහෙම කරනොත් තෙල් එනවා මෙහෙම කරනොට රත රත්තරගම් මාල එනවා ස්විච් එනවා ඉතින් ගිය මිනිස්සුන්ට වෙන්නේ අම්මෝ එහෙම ඇක්කම හොයලා දෙන දෙවියන් ආසනාවක් ඉන්නවනේ ඉතින් මොකටද ටැක්ස් ගෙවන්නේ නේ මේ විඥානේ සෙල්ලම් ටික ඉතින් මිනිස්සු අහන ඕනේ මැජික් කාර් එක වගේ මොකද අද්දිකට අඳින්නේ කියලා ඒක ඇසි <laughs> ඔක්කොම දෙල්ලම් කැලිටි ගෙදීන එක. මෙතන ඇති සමාජයට ඇත්තටම සායව බාධාන කට්ටිය ඒ කටේ හිතට දෙනා වෙන්නේ නැති මම මේ කියන්නේ මේ ලෝකේ ස්වභාවය. විඥාණයට ඕ විඥාණේ නම් නැවුම්කාරයා එයාට ඕන දෙයක් මවලා පෙන්නන්න පුළුවන් පණ තියනවා වගේ. ඉතින් ඒ හොරාගෑම මම පේනානා වගේ ඊට පස්සේ විඥාණයෙන් කිව්වොත් ඇත්තට මේක ඇත්තද කියලා ඕ ඇත්ත කියනවා ඉතින් විඥාණය කියන්නේ නෑ මම මේ බොරුවක් නෙවෙයි කියන්නේ. අන්නේ එහෙම එහෙම එකක් තමයි සරුවචනසේ කපන්නේ විඥාණයට විඥානේ මූණ පෙන්ලා කියනවා තෝ මැජික් කාර්යය කියලා. මූණට බෙල්ල පෙන්නන්නේ ඔයා දක්ෂයිව සරබලධාරී කියන්නේ වැද නැතෝ මැජික් කාඩෙක්. તો කරන හරියක් කරන්නේ මායාව. කරන හරියක් කරන්නේ හීන. ඒ නිසා මේ හීන හීන හරහමයි යන්නේ. ඒ නිසා මේ මේ මේ විඥාන නිසා නාම රූප සංස්කාර නිසා විඥාන ඇති වෙනවා කියන එක විඥානයේ ඇති හැම තැනකම නාම මේ හිත තියෙන හැම තැනම චෛසික තියෙන්න ඕනේ චෛසික තියෙන හැම තැනම හිත තියෙන්න ඕනේ කියන સંદર્ભය තුල පටිසම්පාද විශ්ලේෂ කරන්න බෑ. නිසා එහෙමනම් සංස්කාර තනියම හිට ගන්න බෑ. සංස්කාර තියෙනවා විඥාන තියෙනවා. ඒක විඥානේ තියෙන තැන් වල සංස්කාරات තියෙනවා නාම රූපات තියෙනවා. ඊට පස්සේ නාම රූප විඥාන හැර නාම රූපයක් ඇති වෙනවා කියනකොට ඒ ඇති කරන නාම රූපේ විඥාන නාම රූපේ නාමවල තියෙන්නේ වේදනා, චේතනා, පස්ස, සංඥා, මනසිකාර විතරයි. විඥානය ඇති කරන නාම රූපේ තියෙන නාමවල තියෙන්නේ ඒක වෙනම ඔය පේතකෝපදේශය එහෙම නැත්නම් සරුවත් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ සම්මාදිට්ඨි සූත්‍රයේ සඳහන් කරන මෙතන නාම කියලා කියන්නේ චිත්තචෛතසික නෙවෙයි. චෛතසික පහකට විතරයි විඥානයේ විසින් ඇති කරන දෙයකට ඒක විඥානේ නෑ. එනිසා මේ ප්‍රශ්නේ අහලා තියෙන හොඳ ඒව පිළිබඳ වැඩිපුර විස්තර හොයන කෙනෙක් ඇත්ත වශයෙන්ම ඒ අටුවාවේ තියෙන විදිහට එහෙම නැත්නම් ඒ සම්ප්‍රදාන කූල ක්‍රමයේ හැටියට බලනකොට මේ ප්‍රතිසම්පාදේ විස්තර කරන්නේ ආත්ම තුනක් ගලපලා. නමුත් හොඳ විස්තර බලනකොට මේ ආස්වාස ප්‍රස්වාසය තුල පවා ඒක ප්‍රතිසම්පාදය දක්වන්න ඒක අර ශුද්ධ ක්‍රමයේ මේ හැම චිත්තක්ෂණිකම ඔක්කොම තියෙනවා කියලා බලනකොට අපි හිතා ගන්න බැරි යම් යම් තත්ත්ව තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් තාම දැඩි ලොකු විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් ළඟට යනකොට ඒ වාතයේත් මේ විද්‍යුතය තියෙනවා. 33000 කරන්ට් එක තියෙනකොට අතේ ගෑවෙන්න ඕනේ ඇඟල් 6ක් තුර දිවදිනවා. ඒකට අපි දන්නවනේ සන්නහායකයක් නැතුව විදුලිය ගමන් කරන්නේ නැහැ කියලා. නමුත් අර අධික විද්‍යුතය තුල ඇතිවිල ප්‍රේරණේ ඉන්ඩක්ටිව් නොලෙජ් මේකෙදි ඇඟල් 6ක් අතරදී ගම වදිනවා. ඒකට අකුණක් ගන්නකොට හැතැම්ම ගණන් ඡාපේ දුවනවා. ඒ තරම් බලවත් විභව දෙකක් ඇති වෙනාට පස්සේ සන්නාහකයක් නැතුව වාතයේ සන්නාහකයක් බවට පත් වෙනවා. වාතයේ සාමාන්‍ය සන්නාහකයක් නෙවෙයි. ඒ අර හයි ටෙන්ෂන් එකේ එහෙම නැත්නම් විශාල දැඩි ත්වරණයක වේගයක ගැම්මකට යනකොට මේ සාමාන්‍ය හිමීට කරන වැඩ නෙවෙයි එතන සිද්ධ වෙන්නේ. ඒ ත්වරණේ හරහා ගැම්ම හරහා අපිට හිතා ගන්න බැරි පරිසර හැදෙනවා. ඒ නිසා හරි අමාරුයි. අපේ අපේ මේ පුංචියට දිනු කරපු නැති මේ බර කරත් යන ගමන් අපිට අමාරුයි හදට යන ගැන හිතන්න. මම જે මා කරත්තකාරයා මේකයි මගේ බර භාගේ පැයට හැතපුමයි වේගයේ ඔයලා හඳට යන්න හදනවා කියලා ජෙමාට තේරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ වුණාට හඳට යනවා. එතකොට මේ සාමාන්‍ය මේ ගුරුත්වාකර්ෂණයේ අර්ථය කරන වැඩක් නෙවෙයි හඳට යනවා. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ නැත්තනත් යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක කියනවා මේක තේරුණ දවසේ සෝවන් වෙනවා කියලා. එහෙම නැතුව හිතලා ගන්න බෑ මේක තේරීමයි අවබෝධයයි එකට සිද්ධ වෙන්නේ අපි උත්සාහ කරන්නේ ඒක මූල ධර්මානුකූලව චින්තා මේ වශයෙන් යම් ප්‍රමාණයකට අල්ලගන්න උත්සාහ කරනවා එතනදී අපි මේ සම්ප්‍රදාන කූල චින්තන රටාවට මොකද්ද අභියෝගයක් සිද්ධ වෙනවා ඒ අනුව තමයි මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. මම හිතන්නේ මම මේකට අංග සම්පූර්ණ සාර්ථක උත්තර දුන්නයි කියලා. නමුත් මට කියන්න තියෙන්නේ අපි මේ වගේ දේවල් වලට විවෘතව, රැඩිකල් වාදීව, විප්ලවීයව කල්පනාකරන බලාගෙන ගියොත් නම් ජීවිතය ඇතුළේ වෙනසක් ගන්න පුළුවන්. නැතුව අර දන්න සම්ප්‍රදාය දිගේ ගියොත් ඒ දැනුම අපේ ගමනට බාධා වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ කෙනෙකු ආනාපාන සති භාවනාදී හුස්ම රැල්ල මුලින් දැනෙමින් තිබී පසු ඒ ක්‍රමෙන් ගෙවී යාමෙන් පසු ආලෝකය පහළ වී එයම ඉබේම ආකර්ෂණයක් සිදු වී අර්පණ සමාධියට පැමිණියේ නම් පංච වශීතා ක්‍රමය අනුව ධ්‍යාන වශීකර 1 2 3 4 ධ්‍යානවලදී විපස්සනා මත මගෝසේ ඉදිරියට භාවනා දියුණු කරගත හැකි වූද එසේ ධ්‍යාන වශීත වේලාවක් නැති ජීවන රටාවක් ඇති අයට අර්පණ සමාධියට පැමිණීමෙන් පසු භාවනා සමථ විපස්සනා මගදිගේ දියුණුවට ආධාරවන පියවර පැහැදිලි කර දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනේ. මේක අහන්නේ third person ඉඳලා කෙනෙකු කියලා පටන් ගන්න දෙන්නේ. මේ භාවනා මධ්‍යස්ථාන වල කවදාකවත් අනුන්ගේ නඩු ගන්න එපා. පෙරකතෝරුකම් කරන්න එපා. Tamanට වෙන දේ කියන්න. එතකොට කෙලින්ම යාට කතා කරලා දැන් අහවල් ගෙදර එක්කනට කමටහන් සුද්ධ ගන්න අපි දෙන්නට බෑ. එන අල්ලපු ගෙදර එක්කන එන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රශ්නේ අහන්න Tamanට තියෙන එක. එතකොට නම් අපිට තේරුමක් කරන්න පුළුවන්. සර්වඥතා ඥානයක් මට නැහැ. ඒක නිසා භාවනා කරන මොකද්ද වෙන්නේ කියලා කියන මූලධර්ම ගලපන්න එපා. ගල කතා කතිවර කරන්න බෑ. නිසා කමඨාන් සුද්ධ කරනකොට මම මේ ලියපෙන්නට කියනවා ආනාපාන භාවනා කරන මොකද වෙන්නේ කියන්නේ. මේ මෙහෙම කෙනෙකුට මෙහෙම කරනකොට මෙහෙම වෙනවලු කියලා අර මට්ට කුණ්ඩලිගේ තාත්තා බෙහෙත් ආපු ක්‍රමයේ තියෙන. විදාර ගානක් ගෙවන්න වෙයි කියලා විදමාත්‍යමේ කකුල ඉදිම වෙනකොට මොනවද කරන්න ඕන කියලා. ඉතින් වේදාව කියන කකුල ඉදිම රත්තන් දුගාපන් කියලා. ඉතින් කිහිල්ල මෙයා රත්තන් දුගාන. ඔන්න ඒකට වෙන තැනක හිටියම වෙනවා. ඉතින් කියන්නේ මගේ පුතාට මේලියදී කියනවා මෙන්න බුලත් තක්ලා සත පහක් දෙන්න නැතුව. වේදාගෙන් අහන්න ගියා වෙන්න මේ කමටහන් සුද්ධ කරන වැඩේ එහෙම කරන්න බෑ. අනුන්ගේ දෙයක් කොහොමඩක්වත් ගන්න බෑ. ඒ නිසා මේ ක්‍රම මේ මට පේනවා චින්තාමය ඥාන වලට වහල් වීමක් මෙතන තියෙන්නේ. ඒත් ප්‍රශ්නයක් නෑ. තමන් භාවනා කරන තමන්ට වෙච්ච දේ කිව්වොත් අපේ දැනුමින් අපිට යම් තැනකට යන්න පුළුවන්. නමුත් අල්ලපු දෙයට මෙහෙම වුණා, අරේම කරනට මෙහෙම වෙනවලු කිව්වට ඒ ලූ ප්‍රත්‍යයෙන් මේ අමාරුයි කමඨාන් සුද්ධ කරන්න. අරූපාවචර බ්‍රහ්මවල සත්‍යයන්ට කන් වැසෙන බව ඊරා බණදේශානන්ද උපවාසයේ සඳහන් කළා. ධම්මචක්කපවත්තන සූත්‍රයේ බ්‍රහ්ම ලෝකවල සිටින සත්‍යයන් සාධුනාත් දුන් බව සඳහන් වෙනවා. ඒ රූපාවචර බ්‍රහ්ම ලෝක සත්‍යයන්ද එහෙම වෙන්න ඇති මං හිතන්නේ. එසේම අදිෂ්ඨාන කිරීමෙන් පසු බුදුරන් වහන්සේට දස දහසක් සක්වල සත්‍යයන්ට ඇසෙන සරති පසන දේශනා කළ හැකි බව අසහාති වෙනවා ඒට අරූපාවචර බ්‍රහ්ම ලෝකට අයත් නැති වෙන්නේ නැද්ද දැන් අපිට කියන්න තියෙන්නේ ටෙලිවිෂන් එකේ අපි ලස්සන ලෝකේ තියෙන හොඳම වැඩසටහන පෙන්වුවව පෙන්වුවාට Tamange ගෙදර ටෙලිවිෂන් එක ඕෆ් කරලා නම් නොකරන්නේ ඒ හොඳම වැඩසටහන ඔක්කොටම අනවුස් කරලා තිනවා අද හොඳ එකක් පෙන්වනවා කියද Tamange එක ඕෆ් කරලා නම් මොකද කරන්නේ එනිසා මේක කියනවා ඒකේ ඒ අර රූපාවචරයට වෙන්න ඇති කියලා මටත් පොඩි උදව්වක් ලියලා ඇත්තට සහිතව උත්තර ලියලා තියෙනවා. අනාගාමී ඵලයේ ලැබ මිය ගිය අයෙකු සුද්ධෝදන රජතුමා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ ඉපදී එතනින් රහත් ඵල ලබන බව අසා ඇත. ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකයක්ද සුද්ධෝදන රජුරෝ මෙහිදී සෝවාන් මේ රහත් වුණා. එනිසා මේ ඒක පටලවා ගන්න නරකයි. සුද්ධාවාස කියලා කියන්නේ මේ අකනිතා බ්‍රහ්ම ලෝකේ ඒ වයිදී බණ අහන්න කතා කරන්න පුළුවන්. දැනටත් අකනිතා බ්‍රහ්ම ලෝකේ ඉන්නවලු ඒ කාශ්‍යප සරුවච්චන්හන්සේ කාලේ ගිහිල්ලා හිටපු ඔය බාහ්‍ය දාරුචූරිය වගේ මේ මේ බුද්ධ කල්පේ නිවන් දකින්න ඕන කට්ටියට උදව් කෙරුවේ කාශ්‍යප සරුවච්චන් වහන්සේ කාලේ හිටපු ප්‍රධානම උපස්ථායකයා ගටිකාර බ්‍රාහ්මණයා. ගටිකාර බ්‍රාහ්මයා වෙලා දැන් ඉන්නේ. එයාට එයාට පුළුවන් එයාගේ යාළුවාට කියන්න ඔබ වැරදි පාරේ යන්නේ හරි පාරේ ඵලයන් කියලා. ඒ නිසා ලෝකේ කවදාකවත් රහතුන් වහන්සේලාගෙන් හිස් නැහැ. විශේෂයෙන්ම මේ සුද්ධවාසවල මොකද දීර්ඝායුෂ්කයිනේ. බුද්ධ කල්ප ගාණක් ජීවත් වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ බ්‍රහ්ම ලෝක අපි කිව්වොත් අපි චතුත් අධ්‍යානෙ ඉන්නකොට කවුරු හරි කිව්වොත් මට SMS message එකක් කරන චතුත් අධ්‍යානෙ ඉන්න කියලා. ඉතින් චතුත් අධ්‍යානෙ බහින්න එපා SMS යවන්න. ඉතින් කවුද කැමති මේ අර කුණු කන්දලයකට SMS හරින්න මේ චතුත් අධ්‍යානෙ පල්ලයට බහින්න. ඒක තමයි බ්‍රහ්ම ලෝකේ ඉන්න කට්ටිය මේ මනුස්ස ලෝකේ මේ බබාට ඉස එකක් කුමක් ආවා නම්මනම් කිව්වට දෙවියෝ එනවාද එළියට දෙ බ්‍රහ්මියෝ එන්නේ නැහැ ওই වැඩවලට. ඒගොල්ලෝ අර ධානයේ ඉන්න ජොලියේ. ඒක අතහැරලා එළියට එන්න ලේසි පුංචි වගකීමක් වෙලා නැහැ කවුද තියනන්නේ මහින්ද රාජපක්ෂද එහෙ නැත්නම් රනිල්ද කියන එක ඒගොල්ලන් ගණන් නැහැ. ඒගොල්ලෝ දන්න මේ මිනිස්සයා කියන මිනිහා මොනවා හරි කුණු කන්දලයක් අල්ලන්න ඔළුව නරක කරගන්න જાති. ඒගොල්ලෝ බ්‍රහ්මියෝ ගණන් ගන්නෑ. බ්‍රහ්ම ගන්නේ බ්‍රහ්ම වැඩක් ආවොත් විතරයි. ඉතින් ඒ නිසා ඉන්නවා. ඉතින් අපි අර ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා ස්වාමීන් මේ ත්‍රිපිටකයේ හැමතැනම සඳහන් වෙනවලු මේ සක්‍රය ඇවිල්ලා උදව් කරලා තියෙනවා. මාර්යා පෙනීහිලා තියෙනවා මේ අපිට පේන්නේ නැහැ නේ කියලා. අපි ගණන් ගන්න කෙනෙක් නෙවෙයි. අපි ළඟට මාර්යාගේ වොලන්ටියර් ආමේකේ සෝල්ජර් කෙනෙක්වත් ගන්න වටින්නේ නැහැ. රිගුලාමයේ තියා මාර්යා ඉන්න තියා. දැන් පුදුරජාන ආචර මාර්යාත් ආවා දුවරු තුන් දෙනා තාම මොකද ඒක බරපතල වැඩක් තියෙනවා. අපි කවුද? අපි හිතන ඉන්නේ අය බුදුහාමුදුරන් ළඟට ආවන ආට තන්නාර තිරංගා මම මම භාවනා කරනකොට අයිල නටන්න නැත්තේ මොකද? මල්ල කෙලියයි. <laughs> අපි හිතන්නේ අපි හොඳ පොරක් තමයි කියලා. මායාවේ පැත්තෙන් බලනකොට සත්ත පහකට ගණන් ගන්න දෙයක් නෑ. අපි මේ තාම කාමච්ඡන්දේටවත් ආයිබෝන් කියා ගන්න බැරුව ජීවත් වෙන්නේ. මොකටද මේ මායාව දඟලන්නේ? ඒ නිසා මේ වැඩේ කරගෙන කරගෙන යනකොට මැෂිනයි වෙලාවට. හැබැයි අපි අපි අම්මන්ටපට ගියාට පස්සේ සක්‍ර දේවේන්ද්‍ර හරි මොන සක්‍ර දේවේන්ද්‍රව ගණන් ගන්නෑ. අර මේ අර ධම්මච මොකේද මේ අරියවංශ සූත්‍රය දේශනා සඳහන් කරනවා මේ නීලං කියන මහරතන් වහන්සේ රහත් වුණාට පස්සේ කුණු වෙච්ච මිනිහක තිබුණු රෙදි කෑල්ලක් අරගෙන දිරච්ච එකක් කරන්න ගිහිල්ලා වතුරේ බැඳලා තියලා සුද්ධ කරලා මේ පාංශකූල සිවුරක් අඳිනකොට 700ක් බ්‍රහ්ම රාජවරු බ්‍රහ්ම විමාන වලින් එළියට ඇවිල්ලා වන්දනා කරා කියලා. මට මතකයි හුදු ලස්සන ගාතාවෙන් කියනවා නීලන් නමස්සන්ති පසන්න චිත්තෝ කියලා. ඒ විශාල බරපතල දේවල් බ්‍රහ්ම ලෝකේ පවා හෙල්ලෙන. මේ මේ පාංශකුල සිවුරකට රහත් වුණාට පස්සේ පාංශකුල සිවුරට මෙච්චර මහන්සි වෙනවා. සාදේවතා සත්ත සතා උලාරා තමා විමානා අබිනික්කමිත්වා නීලන් නමස්සන්ති පසන්න චිත්තෝ මොකද අන්නේම ලස්සන ගාථා මට මතක නැහැ ඊගාවෙක 700ක් මහරහතන් මේ බ්‍රහ්මරාජවරු එළියට ඇවිල්ලා බලනකොට දැක්කේ රහත් වෙච්ච මහරහතන් වහන්සේ නමක් ශාසන ගෞරවයෙන් පාංශකුල රෙද්දක් අරගෙන ඒ සිවුර සකස් කරනවා දකින්නකොට මිනිඔටුන නම නමා වැඳලු මෙන්න මිනිස්සෙක් කියලා. අපි ගිහිල්ලා Nobel Prize එක දිනුවත් ඔලිම්පික් ගැහුවත් බ්‍රහ්මයේ නිින්දෙන් හැරලා බලන්නේ නැහැ. <laughs> මොනවද මේ කුණු කන්දල්? මෙව්වද මිනිස්සෙන්ට තියෙන වටින දේවල්? මිනිස්සෙක් විශ්ෙන් කළ හැකි මිනිස්සෙකුට කරන්න බැරි උත්තර මිනිස්සෙක් කරන වැඩ කරනකොට ඒ කට්ටිය ඒ කඩාගෙන හරියට ඇවිල්ලා වන්දනා කරනවා ගෞරව කරනවා කියලා සතන් සතන් කළා තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ චිත්ත නියාම ධර්ම වල වැඩ කරගෙන යනවා. වගේ ඉන්නවද සම්බාර වෙන්නේ කියලා සම් බෙදාගෙන ඉස්තරේ කියන්නේ ඒකේ අදහස් කරන්න දන්නේ මේ අපි සාමාන්‍ය හිතල මතල කරන පින්කම් දෙයියෝ ගණන් ගන්නෑ. ඒවතිකන් සාමාන්‍යයෙන් මේව එහෙම නෙවෙයි. තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ශාසන ගෞරවයෙන් ඒ වගේ කරන වැඩක් දකපම දෙයයන් ඉන්න බැරිලු මේ මිනිස්සු මේ කරන්නේ මොන තරම් ගෞරවයකින්ද මොන තරම් භක්තියකින්ද කියනකොට දෙයයන්ට සහලවනවා කියන. රහත් වුණාට පස්සේ දුතාංග රකින්නයි කියලා කියන්නේ මොන වගුලටද? අපි රකින්නවනම් අපිට රහත් වෙන්නයි මේ කරන්නේ කියන්නේ. රහත් වුණාට පස්සේ ආයසරයක් මේ ශාසනිකට ආදර්ශයක් පිණිස මේ සිවුරක් වෙනුවට 10 දෙන මේ හොඳ වටන සිවුරක් වෙනුවට කියලා පාංශුකුල සිවුරක් ගන්නවායි කිව්වහම ඒක මනුස්සීතකට ආශ්චර්යයක්. ඒක දෙයියන්න කරන්න බෑ. ඒ නිසා දෙයියෝ ඔළුව නමනවා. ඒ නිසා මේ පිංකම් කරනකොට අපි මේ කරන්නේ සාමාන්‍ය පුරුදු වෙන්න කරන පිංකම්. මට බරපතල පිංකම් සිද්ධ වෙනවා හිතා ගන්න බැරි විදිහට අපිට ඇසිස් මස්ලේ දන් දෙන්න හිතෙන්න වෙන වෙනාවක් වෙනවා. ඒව හිතලා මතලා කරනවා නෙවෙයි. අර ගැම්මට, අබ්බැහියට, කරගෙන කරගෙන යනකොට ඒකට දෙයයන් හිතනවා අගෝ මේ මිනිස්සයා මේ කරන වැඩෙන් එන ආදර්ශය ඒකෙන් එන good vibration එක දිව්‍ය ලෝකේ සහලවනවා දැන් තණ්හාමාන දිට්ඨි රහිතව කරන කිසිම දෙයක් ඒ වගේ ඉහළ මට්ටම් වලට වැටෙන්නේ නැහැ තණ්හාමාන නැතුණාට පස්සේ පිංකම් නොකර හිටියොත් ඒත් සෞත්තුයි තණ්හාමාන නැතුණාට පස්සෙත් කරනවා මොනවද ඒකෙන් තමයි මේ ලෝකේට අලුත් පණක් එන්නේ බැටරි charge වෙලා එන්නේ මිනිස්සුන් විතරයි දෙයියන් ප්‍රඥාට ඉන්න බෑ හිතා ගන්න බෑ මේ Tamange වැඩ ඔක්කොම ඉවර කරලා මේ ලෝක ජනතාව වෙනුවෙන් කල්පනා කරලා ලෝක ජනතාව කටබඩ වඩා ගන්නක මහන්සියනට වැඩිය මහන්සියලා කටයුතු කරනකොට ඒක තමයි දෙවි කෙනෙකුට මේ ගෞරව කටයුත්තක් විදිහට හිතෙන්නේ. මේ අපි මේ සාමාන්‍යයෙන් ওই දිනදා කරන වැඩ ඔක්කොම නිකන් මනුස්සකමේ තියෙන සාමාන්‍ය වැඩ. ඒක එච්චර නරක නෑ. නමුත් ශිෂ්ට සම්මාන දෙන්න තරම් වටින්නේ. සාමාන්‍ය ක්‍රෙඩිට් එකක් දෙන්න පුළුවන්. ක්‍රෙඩිට් පාස්සයක් දෙන්න පුළුවන් නමුත් ඩික්ටින්ෂන් නැහැ. ඉතින් ඒ නිසා අපි බලන්න ඕනේ අපිට අපි මේ කරගෙන යන වැඩේදී මේ තමන්ගේ වාසිය කඩාගෙන තමන්ගේ අත්ත සිද්ධියට කටයුතු කරනවා බුදුජානනාංශ කියනවා අත්හට්ට පඤ්ඤා අසුචි මනුස්සාගේ. මිනිස්සෙක් වැඩ කරන්නේ කාර්ය කෙරෙන තුරු කාගෙත් පැවතිල්ල මාරුව බල බලා දේයට කරකිල්ල තුච්චයි පාහරයි අසුචි. කිසියම් ආපසු දෙයක් බලාපොරොත්තු නැතුව පරිමෙන් වැඩ කරනවා. පිපිච්ච මලක් වගේ ඒක දෙයයන් ප්‍රක්‍මණ්ඩත් ඉවසන්න බෑ. ඒ නිසා නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා අත්තට වඤ්ඤා අසුචි මනුසා ඒකෝචරේන කග්ග නිසා විසාන කප්පෝ කියලා ওই කග්ග විසාන සූත්‍රේ ගාතාවක් තියෙනවා. මනුස්සෙක් තව කෙනෙකුට යමක් කරනවා නම් යටින් මොනවා හරි බලාපොරොත්තු වෙනවා. ස්තුතියක් හරි බලාපොරොත්තු නැත්නම් ලාභයක් බලාපොරොත්තු නැත්නම් ජනප්‍රියතාවයක් බලාපොරොත්තු නැත්නම් පිං බලාපොරොත්තු මේ මොනම හරි දෙයක අපේක්ෂාවක් තියෙන තාක්කල් ඒ කටේත් අසුචි කියලා තියෙනවා කක්කා අසුචි කියන්නේ කක්කා කියන එක ඒ මොනවාක්වත් නැතුව තණ්හාමාන දිටුලින් තොරව සීළු දෙනා කෙරේ සමසිතින් ඒ කරන වැඩක් ලෝකයා කියන්නේ නිකන් නාස්තික වැඩක් ඕව කරලා හරියන්නේ නැහැ. ඔයිට වැඩි නරක ටිකක් හරි තවන්න කියලා හම්බ කරගන්නේ කියලා. දිව්‍ය බ්‍රහ්මල ලෝකෝලන්ට ඒ අසුචි වැඩ අත්තට්ට පඤ්ඤා කියන එක අත්තට්ටගෙන අර්ථ ශාස්ත්‍රය අර්ථ ශාස්ත්‍රය කියන සල්ලි. මිනිසෙක් කරන දෙයක් කරන සල්ලි වලට. ඒක ඒක නිකන් ඒක මිනිස්සුෙකුට තියෙන දුර්ලභකමක්. මිනිස්සුගේ තියෙන මේ අඩුපාඩුවක්. මනුස්සත්ව ඉක්මවයි කියලා කියන්නේ මේ කිසිම අපේක්ෂාවකින් තොරව වැඩ කරගෙන යනවනම් වෙනමම ලෝකයක් තියෙනවා. ඒ ලෝකයේ මිනිස්සයා හිටියත් දෙවියෙක් වගේ තමයි ඉන්නේ. ඒ මිනිස්සෙක්ගේ මනුස්ස ලෝකේ හිටියත් බ්‍රහ්මෙක් වගේ තමයි ජීවත් වෙන්නේ. මොකද මේ මිනිස්සු අපේක්ෂා කරන දේවල් නෙමෙයි අපේක්ෂා කරන්නේ. ඒව තමයි පාරමිතා කුසල් බාටපත් වෙන්නේ. ඒව තමයි මේ මහ බෝසතාණන් වහන්සේ විදියට ඔය මේ දීපංකර පාදමූලේ විවරණ ලැබුවට පස්සේ කරලා තියෙන වැඩ ඔක්කොම හිතා ගන්න බැරි වැඩ. ඒක නිසා අන්තිමට ඒ ලොකු ශාමින්නාසි කියන බුද්ධානුස්සතියෙන් උදවැටිච්ච හිතකින් ඒක කරනකොට ඇති වෙන මේ ভাইබ්‍රේෂන් එකේ ශක්තිය දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ தත්ත්වයේ ඉක්මවන නිසා මහ බෝසතාන් වහන්සේ මහ පොළොවට අත තිබ්බොත් මහ පොළොව සහලවන්න ගන්නවා. හිත පිට නැති මහා ඝනකඩ බොළොව පවා සහලවනවා. ඒ තරම්ම මේ අදිෂ්ඨාන ශක්තියක් තියෙනවා. ඒ කියනවා මාර පරාජය අවස්ථාවේදී සියලු සවිඥානික මිනිස්සු පැනලා ගියලු එතන. කවුරක්වත් ඉඳලා නැහැ මාර්යා ගහනවලු. ඉතින් මාර්යා ඇවිල්ලා ඉස්සරහට ගලු උඹට ඔය පොලේ වාඩි වෙලා ඉන්න අයිතියක් නැහැ. ඔක මගේ පළයන් මෙතනින් කියලා. ඉතින් බුදුන්සේ බැලුවලු සාක්කියට කවුද ඉන්නේ කියලා කවුරක්වත් නැහැ. ඒලා තමයි භූමි ස්පර්ශ මුද්‍රාවෙන් අත තියලා තියෙනවා මේ පොළොව දන්නවා මම මේ වේපාර පර්වතයට වැඩිය ඇට දන් දීලා තියෙනවා. මහා සාගරේ වතුර වලට වැඩිය ලේ දන් දීලා තියෙනවා කඳුළු දන් දීලා තියෙනවා. ඒ බව දන්නේ මේ හිත් මිත්‍ත්‍ච මහ පොළොව මහ පොළොව සාක්කිය කියනකොට තමයි පොළොවේ හෙල්ලෙන්න පටන් තියෙනවා. ඒකෝර තමයි මේ මාර්යා නැගලා ඉන්න ඇතා භූමිකම්පාවට බයි දුවනකොට මාර්යාත් දිව්වා. සෙනඟ බැලුවා අපේ ලොක්ක දුවනවා කියලා සෙනඟක් දිව්වා. උත්‍රජනාචි දිරු. ඒ නිසා සාමාන්‍ය මේ ශාසනයේ තියෙන මේ බරපතල වැඩ නැත්නම් බුද්ධ ධර්මයෙන් ආශලාගය කරන වැඩ මනුස්ස මතකට හිතා ගන්නම ආවේ. මනුස්ස මනසට පෙනෙන පිස්සු වගේ. ඒ මනුස්සයාට කිසිම ආපසු ප්‍රතිඵලයක් මොකක්වත් නැහැ. හැබැයි 100ට 100ක් වැඩ. ඒක ඒක ඒක සද්ධාවේ ආශ්චර්යයක්, විහිදී ආශ්චර්යයක්, සදී ආශ්චර්යයක්, සමාධි ආශ්චර්යයක්, ප්‍රඥාවේ ආශ්චර්යයක්. ඒ කියව උත්තරී මනස ධර්මයේ තමයි ඒ මනුස්සයා උසස් කරන විදිහට තමයි තියෙන්නේ. ඒ නිසා අපකරා පැමිණලා තියෙන මේ ශාසනික සම්පත්‍ය දිහා බලනකොට අපි පුළුවන් තරම් ඉක්මනට අපේ වැඩ ටික කරගෙන හැකිතාක් ඒව ආපහු ගෙවන්න ඕනේ. ඒ ඒ කල්යාණ මිත්‍රන් වහන්සේලා අපට කරපු සේවයට ඒ නිසා ඉක්මනට ඉක්මනට රහත් වෙන එකයි තියෙන්නේ. ඉක්මනට අවබෝධ කරගන්න. අවබෝධ කරලා ගෙට ගිහිල්ලා බුදියන්න එපා. දොර වහගෙන බුදියන්න එපා. ඊට පස්සේ තමයි වැඩේ තියෙන්නේ ඊට පස්සේ තමයි. ගරු ස්වාමීන් වහන්සේ භාවනාදී වුණු සමත පූර්වංග විපස්සනා ක්‍රමයට සිදු කෙනෙකුට සිදුවන නිවන් අවබෝධයේ චේතෝමුක්ති ලෙස කීම නිවැරදිද? ප්‍රඥා විමුක්තිය ඇතිවන්නේ සුද්ධ විපස්සනා ක්‍රමයට භාවනාසි දියුණුව විටද ධම්මොද්දච්ච විග්ගහිත මානස නම් වූ தත්ත්වයේ ඊට ක්‍රමය අනුව භාවනා කරන අයටද සමාහයට අදාළ බව ඇති වෙනවාද මේ ගැන උපවාංශික පැහැදිලි කිරීම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා පේටකොපදේශ වගේ පොත්වල පෙන්ලා තියෙනවා සමත පූර්වාංගම කරන විපස්සනා කරන කෙනා සංසාර චක්‍රය කඩන්නේ තණ්හාව නැති කරලා ප්‍රඥා විමුක්තියට යන විපස්සනා පූර්වංගම සමත කරන කට්ටිය අවිද්‍යාව කඩලා මේ පුරුක් දෙක තමයි මේ ප්‍රධානම පරිධිකාරෝ දෙන්න. ඉතින් අපේ අටකතා ගොඩාක් වෙලාට බර සමත පූර්වංග ක්‍රමයට නිසා අපිට උඟක් කරාට පොත්වල ලියලා තියෙන තණ්හාව නැති කිරීමේ අදහස. නමුත් ඒක විතරක් නෙමෙයි ක්‍රම දෙකක් තියෙනවා. තණ්හාව තිබුණත් ප්‍රඥාවෙන් අල්ල ගන්න පුළුවන් නම් මේක තණ්හාව කියලා. ඒකට තණ්හාවේ බල මිදෙනවා. ඒකට පුරුක කැඩෙන්නේ ප්‍රඥාව හරහා නැත්නම් විද්‍යාව පහළ වීමෙන් ඒකට කියනවා ප්‍රඥා විමුක්තිය කියලා. ඒ නිසා ක්‍රම දෙකකට මේ දේ කරන්න පුළුවන්. ඒවා ඉතින් ඇත්තටම මූල ධර්මානුකූලව විස්තර කිරීම ධම්මොද්දච්ච විග්ගහිත මාංශ කොයි කෙනාට තරහා යන්න වෙනවා. ඒ කියන්නේ පංචනික ධර්ම අවබෝධ කරන අවස්ථාවේදී කාටත් ඒක කරගෙන යන්න වෙනවා. ඒ නිසා තමන්ගේ මනසේ චපලකම් තියෙනවා නම් වංචනික ගති තියෙනවා නම් ෂටගති මායාවී ගති තියෙනවා නම් හැම කෙනාගාම තියෙනවා. අන්න ඒ ටික පුච්චලා අරින්නේ ඒ විදර්ශනා උපක්ලේශ හරහා යෑමදී තමයි. ගරු ස්වාමීන් වහන්සේ වින පිටකයට අනුව පළතුරු හා එළවලු ඇට කැප නැති බැවින් ස්වාමීන් වහන්සේලාට මේ තේරවාදී පන්සල් වලට දානය දෙන විට සීලම පළතුරු වල ඇට ඉවත් කළ යුතුය වේ. ලංකාවේ අපි එසේ කිරීමක් නොදන්නෙමු. එසේ අකප නම් බොංචි වැනි එළවලු වලට හෝ ස්ට්‍රෝබෙරි වැනි දේට කුමක් කළ යුතුද? මේක අතර විනය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ. මේක ඉතින් ටිකක් විස්තර සහිතව කියන්න ඕනේ. නිසා ගිහියට අවශ්‍ය නම් ඒ ඇටදී පණ තියෙද්දිම සංඝයා වහන්සේට පූජා කරන්න ඒ කැප කරලා පූජා කරන්න පුළුවන් කප්පියංක බන්ති කියලා කැපකිරීමේ ක්‍රමයක් ਸਰවචන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා පණ තියෙන ඇට ඉවත් කිරීම නිබ්බට බීජ කියලා කියනවා. බීජය අයින් කරන්න පුළුවන් නම් ඇටේ අයින් කළ පූජා කරන්න පුළුවන්. නැත්නම් ඇට සහිතව දෙනකොට එක්ක ස්වාමීන් වහන්සේ නැත්නම් ඒ කැපකාරයා මේක කැපයි ස්වාමීන් වහන්සේ කියලා කැප කරලා දෙනවා. ඉතින් ඒකෙන් මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඒක ඇත්තටම විනය ප්‍රශ්නයක්. දැන් තමන්ගේ අති නිදහස් කිරීම විතරයි තියෙන්නේ. මුංචන චේතනාවෙන් තමයි කුසලයේ සිද්ධ වෙන්නේ. තමන් අති නිදහස් කරනවා. තව කෙනෙක් උදෙසා උදෙසා වෙන්න පුළුවන්. අපි සාමාන්‍යව ගම්බාර දෙවියෙකුට පූජා කරනකොට ගහක් මුලට දෙන්නේ. බුදුරජාණන්සේට බුද්ධ පූජා තියෙනකොට පිළිමයක් ඉස්සරහට දෙන්නේ. බඩ බඩගිනියස කෙනෙකුට දෙනකොට බඩගින්න ඇති පුද්ගලයා අරමුණු කරනවා. සංඝයාසනමත් දෙනකොට අරමුණු වෙනස් වෙනවා. උද්දේශික පාරිභෝගික මේ ආදිවාසී ඒව දේවල් වෙනස් වෙනවා. නමුත් මුංචන චේතනාව තමයි වැදගත් දෙන්නේ. මේ දේ අතහරින. ඔය තේතාව සරසන්න පුළුවන් ආලවට්ටම් කරන්න පුළුවන් දෙන ස්වාමීන් වහන්සේ පින්වන්තනම් සීලවන්තනම් අනුපාසනාව හොඳට කරන්න පුළුවන් නම් තමන්ට ඒක නැවත නැවතත් කඳු වලලක් අතුර කියලා කෑ ගහනකොට දෝංකාර සද්ද ඇහෙනවා වගේ ඒකම නැවත නැවත try උපුල් කරලා දෙනවා. ඒ බුදුහාමුදුරණ දෙන දේ වළඳන්නේ නැහැ. කැප්පකාරය වළඳනවා. එයි කැපකාරය වාසේ 12න් පස්සේ වහනවා. නමුත් අපි අපි බුදු ආම්ගයට දෙන්නේ ඉසල පුත්‍රයන්හන්සට දෙන්නේ. ඒකට ඒ ප්‍රශ්නේ මත වෙන්නේ නැහැ. තව විනාඩි 20ක පමණ කාලයක් තියෙනවා අපි යොදාගත්ත ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ. ඉතින් කාට හරි මේ වගේ මේ අවශ්‍ය වෙන යමක් සාකච්ඡා කරන්න හොඳ සුසු මාතෘකා තියෙනවනම් ගැටලු දැන් තියෙනවනම් සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඔව්. මේ මයික් එක භවය කියලා කියන්නේ තාම අපි විද්‍යුත් චුම්බක ශේස්ත්‍රයේ ඉන්නේ ශේස්ත්‍රයෙන් පැනලා නැහැ ඒකේ හිටියොත් උපදීම නැති වෙන්න බෑ උපදිනවාමයි ඒක කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන uh, ෆීල්ඩ් එක ඒ මොකද්ද කියන ක්වොන්ටම් එකක් තිබුණොත් ඒ ක්වොන්ටම් එක මෙතෙන් නැති වුණාට එනර්ජි ෆීල්ඩ් එකේ ශක්ති සංස්කෘතිය අනු වෙන තැනක යමතු වෙන්න ඕන. මෙතෙන් නැති වෙනවා හා සම එයාමද මෙතන මතු වෙන්නේ කියන එක වෙනම කතාවක්. ඒ නිසා මෙතනින් මැරුණොත් ඒ පුද්ගලයා කොතනක හරි උපදිනවා. මොකද එයා භවයේ ඉන්නේ තාම. ඒකට ජාතිය කියලා කියන්නේ දේවනිකායක බ්‍රහ්මණය නැත්නම් ගන්ධර්වනිකායක යක්ෂනිකායක ප්‍රේතනිකායක මනු අමනුස්ස තිරිසං ඕන තැනක වෙන්න පුළුවන්. නිසා භවය කියලා කියන්නේ මේ විද්‍යුත් චුම්බක ශේස්ත්‍රයේ ඉන්නේ. ඒකේ ඉන්නකම් ඒකේ ශක්ති විනාශ වෙන්න බෑ. නැති වෙලා වෙන තැනක මත වෙන්න පුළුවන්. ඒක තමයි ඔය පෞගේ දවස්වල non local reality non local reaction කියන එකක් මේ ඔය quantum physics වල අහුණා. ඒකේ විද්‍යාඥයන්ට නෑ බෑ කියන්නත් බෑ. නමුත් මේ තේරෙන්න පටන් ගත්තා එකම ශේස්ත්‍රිකෙන් විහිදිච්ච අංශු දෙකක් මේ පැත්තේ තියෙන අංශුවට යමක් වෙනවනම් අරක හැතැම්ම කෝටි ගණනක් තිබුණත් ඒ වෙනස යාට සිද්ධ වෙනවා. ඉතින් ඒක දකිනකොට නන් ලෝකල් රියැලිටි රියැක්ෂන් කියන එක පටන් අරගත්තට පස්සේ ඉස්සෙල්ලා හිතුවේ මේ දෙක අතර මැද මොකක් හරි භෞතික සම්බන්ධයක් තියෙන්න ඕනේ කියලා. ඊට පස්සේ කවුස්තිරිකෙන් පෙන්ලා දීලා තියෙනවා මේ ඕනම දෙයක් නිසා ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට අර තිබුණට වැඩිය ලොකු පරාසයකට යනවා. ඒසාරට මේ තායි ප්‍රොෆෙසර් කෙනෙක් සඳහන් කරලා තියෙන මේ කර්මවාදය විද්‍යානුකූලව කියන ක්‍රමයක් තමයි මේ මේ ඕනම දෙයකින් ඕනම දෙයක් වෙන්න පුළුවන්. මේ මේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඉන්න මිනිස්සයා අනිද්දාසේ ඇල්ගඩවිල්ලෙක් වෙන්න පුළුවන්. මේ ගොඩාක් පින් කරන ඉන්න මිනිස්සයා අනිද්දාසේ සම්පූර්ණ අන්ත දුක්ඛිත තුච්ච තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කියනවා අශෝක රජුරෝ මේ ඔච්චර පින් දහම් කරාට ගිහිල්ලා ඉපදිලා තියෙන්නේ පිඹුරු ආත්මික කියලා. දවස් හතක් විතර ඉඳලා තමයි ඇවිල්ලා තියෙන කොට. සෝවාන් වෙච්ච විඹිසාර රජුරු ඉපදුනේ යක්ෂාත්මික. සානන්ද කුමාර කියන යක්ෂයෙක් විදිහට ඉපදුනේ. ඉතින් අපි හිතන්නේ මල්ලිකා බිසව කොසල් රජුරු හරි කැමැත්තෙන් හිටියේ. මැරුණාට පස්සේ ඉතින් හැමදාම කොසල් රජුරු යනවා අහන්න බුදුහාමුදුරුවෝ කාට කොහෙද ඉපදුනේ? බුදුරජාණන්සේ ඔළුව පොඩ්ඩක් මායා කරලා තියෙන නිකන් ඉන්නවා. මොකද ගිහිල්ලා ඉපදිලා තියෙන බොහොම තුච්ච ආත්මික අසද්දෘස දාන දීපු කෙනා ඊට පස්සේ තුච්ඡාත්මෙන් ගැලවුණා පස්සේ ප්‍රශ්න හාන්දි ඩාලකවා දැන් අතන ඉන්නේ කියලා අර පහත් ආත්මේ ඉන්නකම් කිව්වනම් එහෙම කොසල් රජුරන්ගේ හිත බොහොම විස්සෝපයටපත් වෙන නිසා ඒ නිසා අපි ඔය හිතාන ඉන්න දේවල් කර්මේසා කර්ම විශ්ය කියන එක අචින්තිය විශයක්. ඒක හිතා ගන්න අමාරු. අපේ පුංචි රේන්ජ් එක නම් අපිට කියන්න පුළුවන්. ඒ වගේ තමයි මේ භවයේ ඉන්නා තාකල් අපිට ඕනම තරම් නොවන තුච්ච තත්වයකටපත් වෙන්න පුළුවන්. ඕනම හිතා ගන්න බැරි උත්තරම තත්වයකටපත් වෙන්නත් පුළුවන්. හැබැයි භවයේ තමයි. අපිට තාම මේ විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රයේ විද්‍යුත් චුම්බක ශක්තියෙන් පිටපණින්න බෑ. ඒක ඇතුලේ ඉන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් කියන්නේ ওই විදිහට පෙරලෙන සුළු බවක් තියෙනවා කිව්ව ඉහළ හිටියත් පහළ හිටියත් කතරොන්චිලාවේ කොහිටියත් කතරොන්චිලාවේ තමයි. අපිට මේ ආර්ථික විද්‍යාවමයි දේශපාලන විද්‍යාව සමාජ විද්‍යාව කියන්නේ මේට වැඩි පොඩ්ඩක් උසලා දෙන්න මට පිටි අත් පිටියල්ලේ මෙච්චරක් දීපන් කියලා. ඉතින් අපි හිතනවා ඊට වැඩි අතන ඉන්නට මේ පොඩ්ඩක් ඉහළට යන්න අච්චර ගාණක් ගෙනවා. නමුත් ඒක දිග චක්‍රක කරකිලා ආයෙත් ඒ වේගෙම පල්ලෙහාට යනවා. ඒ නිසා භවයේ ඉක්මවන එක තමයි නැත්නම් මේ භවයේ කරකිනකොට ඇති වෙන මේ කේන්ද්‍රාපසාරී සහ කේන්ද්‍රාභිසාරී බල තේරුම් ගන්න බෑ කරකින එකනට. බුදුරජාණන්සේ පැත්තකින් ඉඳලා කිව්වම ওই දෙයක් වේගෙන් කරකිනකොට ඇතුළට ඇද ගන්නා බලයකුත් තියෙනවා පිටතට විසිකරන බලයකුත් තියෙනවා අන්නේ බල දෙක දැනගත්තොත් සංසාර කියන්නේ ඇතුළට ඇද ගන්නා කේන්ද්‍ර ආභිසාරි බලය බුදුරජාණන්සේ හොයාගත්තා කේන්ද්‍ර අපසාරි බලයක් ඒ චක්‍රයෙන් ගලවලා එළියට පනින්න පුළුවන් එතකොට එයාව ගුරුත්වාකර්ෂණයට අහු වෙන්නේත් නැහැ තණ්හාවට අහු වෙන්නේත් නැහැ ඒ නිසා අපේ මේ ව්‍යාපාරේ භවයේ වඩා හොඳ තැනකට යන්නේක නෙවෙයි ගැලවෙන එක. නමුත් හොඳ තැනකට නොගී මෙවැනි ගැඹුරු ධර්මයක් අවබෝධ කරන්න බෑ. දුප්පත් වෙලා අංශභාග වෙලා හීනමානකට වැටලා මේ ධර්මයකට කිට්ටු කරන්න බෑ. ඒ ධර්මයේ කිට්ටු කරන භවයේ හොඳ සාමාන්‍ය මට්ටමට වැඩිය උසස් තත්යකට එන්න ඕනේ. නමුත් ඒ ආවට පස්සේ අයියෝ ඔයගොල්ලෝ පල්ලෙහා පන්ති අපි නම් ඉහළ පන්ති කියලා නටන්න පටන් අරගත්තොත් ධර්ම නැති වෙනවා. ඉහළම තැනට ගිහිල්ලා ධර්මය අවබෝධ කිරීම පිණිස ඒක පාවිච්චි කරන තමයි දෙවියන්ට බ්‍රහ්මයන්ටවත් ඉවස ගන්න බැරි වෙන්නේ. මේ මොකද වෙන්නේ කියලා. ඉතින් ඒක ඔය ඔය අපි ලෝකායත විෂයන් වල ඒක සාකච්ඡා වෙන්නේ ඒක නිසා මේ ලෝකායත විෂයන් ਸਰවඥාන්සේ පැත්තෙන් බලනකොට කාලේ නාස්ති කිරීම. ඔය දැන් තියෙන PhD එහෙම නැත්නම් ඔය අධ්‍යාපන ක්‍රමේ එහෙම නැත්නම් ඔය ආර්ථික ක්‍රමේ තියෙන සියලුම ජයග්‍රහණ භවයේ ඇතුළේ. ඉතින් ඔක්කොගෙම තියෙන්නේ පුදුමාකාර ආකර්ෂණීය ශක්තියක් ඒ කුඩු ගහන මිනිස්සු විතරක් නෙවෙයි අබ්බැහියට ලක් වෙලා තියෙන්නේ. භවයේ ඉන්න හැම එකාම අබ්බැහියක ඉන්නේ. ඒකට තියෙන වචන තමයි සංස්කාර කියන්නේ. සංස්කාර කියන්නේ අබ්බැහිය. ඒ නිසා සංස්කාරමයි කරන හරියක් කරන්නේ. සංස්කාරයෙන් සංස්කාරට කොහොම හරි අර ලේන කූඩු ඇතුලේ කරකිනවා වගේ කරකිල්ලක් තමයි තියෙන්නේ. මේ මනුස්සයාට තේරෙන්නේ නැහැ මෙච්චර රණ්ඩුවක් දිදී මේ බ්ලොක් වෙන්න හදනකොට මේකෙන් ගැලවීමේ වටිනාකමක් ඒ විකල්පේ ඒ මේ ප්‍රස්තාව වැටෙන්නේ නැහැ. ඉතින් ඒකට බුදු කෙනෙක්ම ඇවිල්ලා පෙන්ලා දෙන්න මේ පෙන්ලා දුන්නත් කලහත්තුකින් කෙනෙකුට තමයි කන් ඇහෙන්නේ. අපේ සම්මානස් දැන් මේ වගේ සායි බබා මම වගේ කෙනෙක් පිළිගන්නේ කෙනෙක් මෙතන ඉන්නවනේ එයාට පුළුවන් වේද මේ ධර්මය අවබෝධ කරගන්න විපස්සනාවක් වගේ කරලා ඒ වගේ දෘෂ්ටියකින් ඈත්ලා නේද අපි මේ වගේ දැනකට එන්නේ. හැබැයි සායි බබා කියලා තියෙනවා කිසිම කෙනෙකුට මාව තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ අදහන්නේ මේ මොකද්ද හර්පයක් මං ඊගාවාත්මයක් වෙනවා බුද්ධ ධර්මයට එන්නේ කියලා. අකිවලු මේ ඉන්න මම දන්නේ නැහැ අර ඉස්සලා කියපු කතාවත් අහපු එකක් මේකත් අහපු එකක්. මට මේ රාමුව ඉඳලා මට යන්න බෑ. මං ඊගාවට යනවනම් යන්නේ බුද්ධඝමට තමයි. නමුත් ඔක්කොමලා රායිබබා ගාවට යන්න මොකටද ජොබ් එකක් ගන්න. ඉංග්‍රීසි ඉගෙන ගන්න. ලස්සන වෙන්න. බබාලා හම්බ වෙන්න. කොයි දේ සායිබබා දුන්නත් ගන්න කෑදරය විතරයි. කෑදරකම විතරයි. සායිබබත් එක එක පන්ති හිටපු හිටපු එකෙක් හොඳටම දුප්පත් වුණා. ඊට පස්සේ ඊතුවලු ඉතින් ක්ලාස්මේට් හින්දා ගිහිල්ලා හම්බෙලා කීයක් හරි ෂේප් කරගන්නම් කියලා ගියාට පස්සේ කට්ටියකලු දැන් හම්බ වෙන්න බෑ. ඔය කඳුරට නැගයි කියලා. ඊට සිකවලුක නෑ මම හොඳට දැක්කොත් නම් අඳුරනවා මට යන්න දෙන්න කියලා කියලා බලන කවුරුත් නැති. ඉතින් මම ටිකක් කල එනකොට ඕන බලාකුලකින් සායි බබා පාත් වුණා. පාත් වුණාට පස්සේ කිව්වලු ආ යාළුවා කොහොමද කිව්වට පස්සේ කිව්වලු අනේ දවස් ගානකින් කාලා පිළ නෑ. බොහොම ඊට පස්සේ හේම කිරි විදුරක් කරලා අරන් දුන්නලු බොණ්ඩේ කියලා. ඊට ස්තුතිවන්ත කරනකොට කිව්වලු උඹට කාදා සායි බබා දකින්න හම්බෙන්නේ නෑ කියලා. උඹට ඕනේ කිරි. මෙතෙන් දැයිලා බඩගෝස්තරයට හොයන්නේ මාව. මගේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් කමක් උඹට නැහැ. නිසා ඉතින් යන ඔක්කොමලා කෑදරකමක් සම්පූර්ණ කරන්න යනවා මිසක් දයා සායි බබාගේ තියෙන දයාව. එයා මේ ආපු 24 වෙනි සායි බබා. එයාගේ තේමාව දයාව. මිනිස්සු යන්නේ දයාව සල්ලි වලට හරවලා, කිරි වලට හරවලා මගේ බඩ පුරවගන්න. නිසා සායි බබාගේ පණිවිඩේ sannivedane වෙන්නේ නැහැ කියලා එයා කියනවා. ඒ නිසා හරියටම මේ මිනිස්සයා කියන දේ අහනවනම් සමහරට මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙනවා. නමුත් ඒ දෙන්නේ යන්නේ අත්හට්ට පඤ්ඤා අර්ථයක් බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද මේ තියෙන දුෂ්කරම කඩුකාරුකම සම්පූර්ණ වෙයි කියලා හිතාගෙන. ඒත් මම කියනවා ඒක සාධාරණ නමුත් සම්පූර්ණ වුණාට පස්සෙවත් ධර්මයට ඵලයක්. තමන්න තියෙන අඩුපාඩු සම්පූර්ණ කරගත්තට පස්සෙවත් ධර්මයට යන්නේ කියලා. යන්නේ නැහැ. ඉතින් ඒක හමුනට පස්සේ ඒක දිගේම කකා කකා යන්නේක තමයි තියෙන්නේ. ඉතින් අපි වැරදි එහෙම කෙනෙක්ගේ පුද්ගල කෙනමක් කරන දර්ශන කරන සාකච්ඡා කරනකට මොකද එතකොට අර කිව්වාගේ චිත්තමනාපකම් වෙන්න ඉඩ තියෙනවා. නමුත් ਸਰවචනාසි ඉන්න කාලෙම සත්‍යාස්ත්‍රෝර හිටියනේ. පණ තියෙන gediye පිටින් සරුවචනanse ඉඳද්දී ජේතවනාරාම එහා පැත්තේ තිබුණේ ඌරු කොටුවක්. එමසක වැඩිම ඌරු මරනවා. මොකද හේතුව කොසල් රජුරණ පගාව තියලා. මේ සාරිපුත්‍ර හාමුදුරුවෝ තුන්තරයක් ගියා මාලිගාවට කොසල් රජුර මාරුවේ. ඇයි මේ යටියල්ලෙන් පිටියත්ින් අරගෙන ගියද්ද අර මිනිසුන්ගේ. පස්සේ තමයි දරුවචනාංශය මතක් කරලා පස්සේ කොතන රජුන කරගන්න දෙයක් නැතිකමට ඒ ඌරු කොටු අයින් කරුවා. ඉතින් මේ වගේ බුදුහාමුදුරු ඉන්න කාලේ අම්මව අපිත් ඉන්න ඇති බනත් අහන්න ඇති යන්නත් එන්නත් ඇති. ජේතවනාරාමයට ඒත් අපි සංසාරේ මොකද අපිට ඇහුනේ නැහැ බුදුහාමුදුරු කියප එක. ඒ නිසා යේසුස් වහන්සේට හරි කමන්නේ හරියට අහුම්කන් දුන්නා නම් ওই මවාගෙන කරන එක පැත්තක තියලා විමසලා තියෙනව ගන්න පණිවිඩයක්. නමුත් අන්තිමට මොකද්ද කරගත්තේ? එයාව තියාන Tamanට ඕන ධර්මයක් හදාගත්තා. බුද්ධ ධර්මයේ මොකද්ද කරගෙන තියෙන්නේ? බුද්ධ ධර්මෙත් කරලා තියෙන අර බුදුරජාණන් ශ්‍රී කියපු දේ පොඩ්ඩක් බැලුවා තේරෙන්නේ. ඒ වගේ අගුරුයි කියලා කබඩ් එක ත්‍රිවිධකේ තියලා ඒකට වැඳලා ධර්ම රත්නයට කියලා මෙහෙන් දවුල් ගහනවා බෙර ගහනවා ඉතින් නටනවා. කොයි එක වුණත් පහු වෙනකොට පහු පහු වෙන ටිකක් කොහො කොහො වෙන ගතියක් තියෙනවා. හැබැයි හොයන මනුස්සයාට ඒ කොස්ස හරහාම ගිහිල්ලා ඒක හරහාම යන්නත් ඕනේ. ඊට පස්සේ තේනවා ඇතුලේ තියෙනවා කියලා. ඒක නිසා ඒක අර කියන වගේ පොදුවේ කියන්න පුළුවන් කාරණා නෙවෙයි නමුත් ඕනම කෙනෙකුට ඒක හොයාගෙන යන ගමන වළක්වන්න ධර්මතාවයකුත් ලෝකේ නැහැ. හැබැයි තමයි හරියට දැනගෙන යන්න ඕනේ. නියම දෘෂ්ටියකින් යන්න පටන් ගත්තට පස්සේ ඔය ඔයි කියන බලවේග කිසිම දෙයක ඇඟේ හැප්පෙන දෙයක් නැහැ කාගෙන යන්න පුළුවන්. ඒකේ කාලයට හෝ දේශයට අහුවෙන්නේ නැහැ මේ සම්මිය දෘෂ්ටි පහළ වෙනකන්. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නේ සම්මිය දෘෂ්ටි පහළ වෙන එක. භවයේ සකස් වෙන්න ඕනේ නැහැ. ඒකට අපිට කරන්න දෙන්නේ භවයේ තියෙන්නේ මෙයා විසින් මෙයා සකස් වෙන එක. භවයේ තියෙන්නේ කවදාකවත් කෙලවරක් පෙන්වන්නේ නැහැ. බොහොම ලස්සනට ඒ අර පාකේ දාපු මිදුලක් වගේ මේ කොනේ ඉඳලා එහා කොන්ට එක යායට මේ කැලි කැලි කොටලා හදලා තියෙන්නේ. බූට්ටුව පෙන්නේ ලස්සනට සකස් වෙලා තියෙන්නේ. අපිට දැනගන්න තියෙන්නේ මේක කැලි කොටලා හදපු එකක්. මේක විඩව් වෙන වෙලාවක් එයි. අපිට තියෙන විඩව්ව බලලා එතනින් පිටින් ගන්න එකයි. අපි පෙන්වන්න දන්නේ නැහැ අපේ පාකේක ලස්සනයි හරිය පොලිෂ් කරලා තියෙන්නේ අතනින් ගත්තාම කුණු මෙතෙන්ට යනකම් කියලා අපි නම්බු කරන්න හදනවා. උනාස කියන්නේ ඔක පුට්ටුවක් ඔක සකස් කරන ලද්දක් ඔක මේ මේ මේ සංකතයක් ඝණයක් ඔක හොඳට හිත යොදලා ඔකේ තියෙන කැලි වෙන් වෙන හැටි බලපන් කියන්නේ. ඉතින් කැලි වෙන් හැටි බලනකොට අපි අංග සහලවනවා. භවයේ තියෙන පිරිද්දිලි ස්වරූපයේ කොම්බේ භංගුර ස්වරූපය දකින්නකොට අපි භාවනාවේ නැගිටලනවා බය වෙලා. අපිට ඕන කරලා තියෙන මේක එක යායට ලස්සනට තියෙනවා කියා ගන්න. ඒක ඒක තමයි මායාවේ උල්පන්දම. මායා කරන්නේ එහෙමයි. ඒ නිසා අපි කරන මෙහෙම කිව්වොත් හිතලා කරන හැම දෙයකින්ම භවය දකස් වෙනවා. එච්චරයි. සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා. ඉතින් අපි උදේ ඉඳලා හැන්ද යනකම් මම හිතුව පැතුව සම්පත් හරියන්නේ කියලා නේ අපිට කියන්නේ. මොකද්ද හරියන්නේ? විශාල ලස්සනට භවයේ උපමට්ටම් දාලා ලස්සනට හදලා කෙනක් දෙනවා. හිතුව පැතුව සම්පත් හරියන්න හරියන්න භවයේම තමයි හරියන්නේ. ඒ නිසා අමතර මේ මායාකාරී මායා ඔන්චිලාවක පැදෙන්නේ නැහැ. දැන් විදවත් කරපුවා ඊයේ දේශනාවට අදාළ ප්‍රශ්න දෙයක්. අර සායනාචි ඊයේ ධර්ම දේශනාවට අක්කලවලදී එක්කෙනෙකු පරණ කාරකක් පාවිච්චි කරලා තවත් අයෙකු අලුත් කාරකක් පාවිච්චි කරා යන උදාහරණයකින් යම්කී સિદ્ધාන්තයක් විස්තර කර දුන්නේ. ඒ સિદ્ધාන්තය නැවත වරක් විස්තර කර දෙන්නේ නිල්ලමි. ඒ කියන්නේ අපේ ලොකු ස්වාමීන් නිසා අපවත් වුණා. අපවත් වෙනකොට මම ඉතින් ඉතාමත් සමීපව ප්‍රස්ථාන කරලා ඒ මරණ වේලාවේදී නැත්නම් අපවත් වෙන වෙලාවේ කොහොමද ඔය කාගෙන හිටියා. පහුවෙන්දා ඉතින් මේ දේහයේ නව ලෝකෙදීදී අපි ප්‍රේමදාස මෑන්ඩියා ගෙදර ඉඳද්දී වැඩිමහල් ස්වාංශනමක් ඇවිල්ලා මම ඒතරම් ආදරෙන් අතර උපස්ථාන කරා මේ ලොකු සංශාපත් වුණාද කියනකොට ඔව් කියනකොට මට මේ මේ ඇඬුම් ආවා. ඔව් කියනකොට ඇඬුම් ආවා ඒ තරම්ම මේ ඉමෝෂනල් ගියා. ඒසට ළඟ ඉන්න ආමරකට දැනගත්තම අයට මට වයර් මාරුණයි කියලා. ඒක නොදැනෙන්න කිව්වා. ඒ ආමතුරු කිව්වා දැන් ලොකු ස්වාමීන් වහන්සේට අලුත් කාර්යයක් හම්බෙලා ඇති දැන්. අපි තමයි මේ පරණ කාර්යයකට පාර්ට්ස් තම තම දුවන්නේ ආයසෝ යමක් අවක් තියෙන කට්ටිය අලුත් මොඩල් එක ගන්නවා. අපි තමයි මේ පරණ කෑලි දාලා දුවන්නේ කිව්වා. කියනකොට මට අන්තරකමතක වෙලා මේක තේන මේ සංසාරේ දත් දාගෙන මම දත් දාගෙන කන්නාඩි දාගෙන මේ පට්ට පෑලි ගෑලි පුරුද්ද පුරුද්ද දුවන් හදන්නේ අර අලුත් කාර්යයක් ගන්න තියෙන chance එක නැති කරන්න හදන්නේ දැන් ওই සෑම් නැති වුණානේ අපේ දැන් අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා. ඌ ඩොල්ලිය ඇති දැන් අලු බ්‍රෑන්ඩ් නිව් බඩුවක් ඇත්තේ දැන්. ආමන්දර මම දැක්ක ලක්ෂ්මී හිතරත් වැඩි තිරියන් වෙලා. මට අඳුරන්න බැරි වුණා. ඉතින් අපිට හිතෙන්නේ අනේ අච්චර හොඳට අපිට සෑමට පිළිකාවක් කරනවා මැරුණා කියලා මේ අනේ කනගාට වෙනවා අපි මේ පාන්ස කුල දෙනවා පිම්පුරවනවා ඒත් මේ මිනිස්සයා ඉන්න කාලේ කරපු වැඩ දන්නවනම් ආය කතා කරන දෙයක් නෑ බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් ඇති. ඉතින් නිසා අපේ පැත්තෙන් බලනකොට මහා අභාග්‍යයක් නොවිය යුත්ත කාලකන්නිකමක්. ඉතින් අපිට ඕනේ මේ පාර්ට් මේකට පාර්ට්ස් තමයි මේ වාහනේම පාවිච්චි කරන්නේ. ජපනිස් concept එක එක නෙවෙයි. ජපනිස් කියන්නේ එන බ්‍රෑන්ඩ් එක එකක් ගන්න එක. අලුත් එකක් ගන්නවා. ඒක නිසා අපි කරන්න හදන්නේ අපි ළඟ තියෙන රුචි අරුචිකම් ටික ඊගා චිත්තක්ෂණයට ගෙනියන්න හදන්නේ. අපි මූලික සටන එතන බුදුරජාණන්සේ කියන්නේ කුණු කන්දලේ පැත්තක දයිගා චිත්තක්ෂණේ අලුත් එකක්. අපි කැමති නෑ. අපේ ස්ත්‍රීත්වය කැමති නෑ. එතන දාලා යන්න අපි ඊගා චිත්තක්ෂණයට අපේ ස්ත්‍රීකම ගෙනියන්න ඕන. අපේ පුරුෂකම ගෙනියන්න ඕන. අපේ දැනුම ගෙනියන්න. අපේ අර නම්බුකාර ටික පදක්කන් ටික හැකියාවන් නොහැකියාවන් ටික ගෙනියන්න හදන උත්සාහයේදී පුදුමාකාර ටෙන්ෂන් එකක් නැහිතේ තියෙන්නේ. ඊගා චිත්තක්ෂණේ එන ඕන දෙයකට ලෑස්ති වෙන්න පුළුවන් නම්, ඒ කියන්නේ මේ ඔක්කොම මේ කුණු කන්දල් ටික අතාරින්න පුළුවන් නම් බ්‍රෑන්ඩ් නිව් කාර්යයක් හම්බෙනවා. නැත්නම් අපි දන්නේ දැන් ක්ලාන්තයක් හදලා නැගිට්ටට පස්සේ ආය බලන්නේ අපි හිටපු තැනවල අම්මා ඉන්නවද තාත්තා පරණ කුණු කන්දලේ තියනවද කියලා සංඥා ටිකනේ ගන්න. ක්‍රිෂ්ණමූර්තිතුමා කියන උදේ පාන්දර නැගිටපු ගමන් නොදන්නා තැනක බලන්න අපි සයින්ස් කරන්න හැටි. අර මම ආයේ ඉන්ස්ටෝල් කරගන්න. ඊට චිත්තා ඉස්සලා මම හිටියේ නැහැ. ඇස් දෙක අරපු ගමන් ආ යන්දන් හරි දැන් නම් කැන්ඩල් බාක්. ආ එතකොට වැඩේ හරි. ඊට පස්සේ තමයි දත්ම දින්නේ. ඊට තමයි මූණ හොදන්නේ. අර ටික කෙරුවේ නැත්නම් දත්ම දින්න මූණ හොදන්නවත් කරන්න දෙයක් නැහැ. කරකොලත් ඇරියා වගේ අල්ලි අප්සෙට් එකක් යනවා. ඒ තරමටම අපි සම්ප්‍රදාන කුලයි අපි කැමති නැහැ අර ගෙනාවු අර ශරීර ගඳ ඒ පරණ දත් සැට් එක ඒකට දාලට කැමති නැහැ. අනේ මේව තණ්හාවක්. අනේ මේව ආසාවක්. මනස් තේනේ තිබෙයිද මේ ගැළවීම. කැමති නෑ අපි ඇත්තටම හරිම සම්ප්‍රදාන කුලයි. මුති අපි හිතන්නේ සම්ප්‍රදාන කුල කට්ටිය හරි ෂෝක් කියලා. ඉන්නවා ඒකේ ඒකෙදි කියනවා දිවි ලෝකයේ ගිය කිසිම කෙනෙකුට ඒ දිවි භෝජන වනදලා නන්දන උයනේ ඒ කරනකොට ඒගොල්ලන්ට ඇති වෙන තමයි කීඩා කිඩ්ඩා පදෝෂක කියලා ලෙඩක් හැදෙනවා ක්‍රීඩාලෝලී වෙන්න පටන් ගන්නවා නන්දන උයනේ හැම වෙලාවෙම බුෆේ ඩයට් ෆුල් ඔක්කොම ඉතින් ගියාට පස්සේ කාට දෝණ කළ තියෙන පැත්තකට වෙලා දුක අවබෝධ කරගන්න කිඩ්ඩා පදෝෂක වෙලා සම්පූර්ණ වයර් මාරු වෙනවා කියන්නේ ඉතින් ඒ නිසා ඔය දෙවිගොල්ලන්ට මේ දුක සැප දෙක සමබර නිසා මානසිකත්වයේ සෑයෙන මේ අසමබරයි. මනුස්ස ලෝකේ විතරමයි අවබෝධ කරන්න පුළුවන් දුක සැප දෙකේ සමබර භාවයත්. ඒ නිසා අපිට ඒක හම්බුනාට පස්සේ කියනවා ඕකට කය ඉක්මන් කරන්න හදනවා අපි. කයේ අඩුපාඩුකම් ඉස්සර කරන්න හදනවා. ඇයි ඇයි මිනිස්සෙන්නේ හිතක් කියලා එකක් තියෙනවා. ඕක වයසට යනවා. එක්කෙනෙක්ගේ හිතකවත් අන්තභාගෙ නැහැ. එක්කෙනෙකුගේ හිතකවත් කෑලි අඩු නැහැ. සම්පූර්ණ ප්‍රබහසර හිතක් තියෙන. අපි හිතනවා මේ හිත ක්‍රියාත්මක වෙන ශරීරය දිහා බලලා ස්ත්‍රීකම පුරුෂකම වයස අනම්මන ගන්න ඒක හදන්න හදනවා. ඒක හදලා ඉවරෙච්ච දවසේ නිවන් දකින්න හදනවා. ඒකෙන් අදහස් කරන්නේ අපි මේ හිත තමන්ගේ හිතේ තියෙන මනුස්සකමට නිග්‍රහ කරනවා. මේ තියෙන නාම රූප දෙකේ රූපේ ඉස්සර කරලා කරන කතාවක් ඔය යන්නේ. සරුවචනන්ත කියන්නේ රූපේ ඉස්සර කළා ගත්තොත් කවමදාකවත් රූපේ පර්ෆෙක්ෂන් එකක් මුළු ලෝකෙ කොහොක්වත් අපිට කරලා තියෙන්නේ හිතේ තියෙන ඉම්පර්ෆෙක්ෂන් එක සම්පූර්ණ බව දැනගෙන ඒක තවදුරටත් මේ ඇතිවිලා තියෙන දුක් හරහා ඇතිවිලා තියෙන මේ අඩුපාඩුකම් හරහා දුක අවබෝධ කරගන්න හදනවා මිස ඒක අම්මක සම්පූර්ණ කරන මනුස්සයර කවදාකවත් දුක බලන්න හිතෙන්නේ නැහැ. එයා යන්නේ ඊට පස්සේ අර ඒ ඒ පෙන්කෙලින යුගයකට අත් කාමසුකල්ලි කාණ යුගයට ඇදුනට පස්සේ මේ සාමාන්‍ය මධ්‍යස්ථාන ඔක්කත් නැහැ. ඒ නිසා නිදහසට කරනු හදන්න බෑ ඒකේ. මේ સિદ્ધාන්තේ නැවතරක් විස්තර කර දෙන්නේ ඉල්ලමේ ඒක ඉතින් අපි ඒක තමයි ඉන්නේ ඒකත් මේ ප්‍රශ්න තීට අදාළයි ඒ නිසා අපිට තේරුම් අරගන්න තියෙන්නේ අපි මොනතරම් පස්පව් කරලා තියනවා කිව්වත් නැත්නම් දසකුසල් කරලා තියනවා කිව්වත් ඒකේ කිසිම බලපෑමක් නැහැ ඊගාව චිත්තක්ෂණයට දුර්දාන්තයට සත්පුරුෂයාට ඊගාව චිත්තක්ෂණය පිසිදු. නමුත් දුර්දාන්තයයි දුර්දාන්තකම් වලින් පශ්චාත්තාප වෙලා ඊගාවට එන චිත්තක්ෂණය ඒකෙන් කෙලස ගන්න. පින්දාහ කරපේකන මම මාන්නේ අමායනේ මම නම් එහෙම නැහැ කියලා ඒක කෙලස ගන්න. ඒ නිසා කාටවත් ඊගාවට එන චිත්තක්ෂණයේ තියෙන නවම භාවය දැක ගන්න බැරි වෙන්නේ මේ භවනිත්‍ය කියලා කසරුවත්යන්ස පෙන්ලා දීලා තිනවා මේ මේ චිත්තක්ෂණ ඉවර කරනකොට අපි කැමති නැහැ 100%ක් අපි ඊගාටන චිත්තක්ෂණ කොක්කක් ගහගෙන තමයි ඒක කෙලෙසවාගෙන තමයි මේ චිත්තක්ෂණය ගිවන් කරන්න කියලා අපි හිතාගෙන ඉන්නේ. එහෙම එකක් නැහැ. ඒ නිසා අපි ඊගා වෙන චිත්තක්ෂණයට පිවිතුරුව ස්වභාවිකව මුහුණ දෙන්න නම් අපි හරීම රැඩිකල් වාදී වෙන්න ඕනේ. අපි තේරුම් අරගන්න ඕනේ අපි ඉස්තර කරපු පිං හෝ පව් කියන දේවල් වැදගත් නැත්තේ නෑ. වැදගත් වෙනවා. නමුත් ඒකෙන් බලපෑමක් නෑ ඊගාව චිත්තක්ෂණේ ඒකාන්තෙම පිරිසිදුයි. පව් කරපු කෙනා පිං කරපු කෙනා ස්ත්‍රියව පුරුෂයා පැවිදි වුණා උපවිදි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර චිතේ තියෙන මේ සංඥාවල් ටික හිතේ තියෙන මේ Taman ළඟ තියෙන චිත්ත රූපය බිම තියන්න අකමැති නිසා අපි හැම වෙලාවෙම ඊගා චිත්තක්ෂණේ මේ චිත්තක්ෂණයේ ඉහළ තියලා මේ චිත්තක්ෂණේ විස බීජ දාගෙන කෙලස ගන්න එක තමයි පෘථජනයේ වැඩි. ඒ නිසා අලුත් වාහනයකට යන්න හදනවා කියලා කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ අපි අතින් පවුපින් නැතුව වෙනසක් ඇතුව නැතුව නෙවෙයි තියෙනවා. නමුත් ඊගා චිත්තක්ෂණයට හැම කෙනාටම අලුතෙන් හම්බ වෙනවා කියලා එක දන්නවනම් ඒකට කියනවා power of mindfulness power of now සීයේ බලමහිමි කියලා. ඒ හැම වෙලාවෙම නැවත ඉදීමක් සිද්ධ වෙනවා, තිරියන් වීමක් සිද්ධ වෙනවා. නවම භාවයකින් ඊගා මූණට ඊගාව මොහතකට ඉඩ දී ගන්න පුළුවන් ශක්තියක් එනවා. ඒක මේ පිනේ පවිතීන්දුවක් නෙමෙයි තියෙන්නේ අවදියේ. චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි කියලා කියන්නේ ඊගාට එන චිත්තක්ෂණයට සම්පූර්ණ සාදර වෙනවා. මේකේ තියෙන ඒ වගේ account balance කරන්නවක්වත් ණය ගෙවන්නවක්වත් කිසිම වගකීමක් ගන්න නැතුව යන ගතියක්. නමුත් ඒක ඒ භාවනාමය කුසලයක් නැතුව අත්දැකීම් නැතුව කරන්නම අපපතිත විඥානය අනිදස්සන විඥානය යන වචන දෙකක් උපාවිච්චි කළේ මේ විඥාන දෙකකින් අදහස් කරන විඥාන සාමාන්‍ය පුද්ගලික විඥානයේ වෙනස් වන්නේ කෙසේදයි පහදා දෙයි. ඇත්තනම ඕනම කෙනෙක්ගේ විඥානය ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඕනම වෙලාවක කෙනේ විඥානය අනිදස්සන විඥාණයට යන්නත් පුළුවන්. අපපතිත විඥාණයට යන්න පුළුවන්. පතිත්තිත විඥානයක් වෙන ඉන්ද්‍රියබද්ධ විඥානයක් වෙන්නත් පුළුවන්. නමුත් ඒක හරි චපලයි. එහාට යනවා මෙහාට යනවා. මේකෙන් පෘථජ්ජනයා හරිම කැමැති අචිත්‍තිත විඥාණයට, ඉන්ද්‍රිය බද්ධ විඥාණයට. ඒ නිසා යාට හිතෙන්නේ අනිදසර විඥාණයට ගියාම පටලවුණා වගේ. කොලා වුණා වගේ. අසරණ වුණා. ඒ බොහෝම ඉක්මනට ආයෙත් අවිල්ලිවර වෙලා අර පතිත්‍ිත විඥාණයට නෝ උදේ පාන්දර අවදි වෙච්ච ගමන් අපි පතිත්‍ිත විඥානය පිටව ගන්න තමයි හදාන්නේ. මම යා පිටව ගන්න. මොකද ඊට ඉස්සර තිබුණේ හිත යමක ප්‍රතිස්ථාව ලැබලා නෙවෙයි. නමුත් අවදි වෙච්ච ගමන් අපි ඉක්මනටම ගිහිල්ලා අර ආසරණ වුණාත් පාළු වුණා ගතියට ඉක්මනට ගිහිල්ලා අර පරණ ස්ටේජ් එක හදලා පිරිසුදු කරලා ඒකට පිහිටවන එක තමයි කරන්නේ. ඉතින් ඒක අපි කියන්නේ අයිතිවාසිකම් පිළිබඳ හටන් කරනවා කියන්නේ. මොකද්ද අයිතිවාසිකම? පව්. කෙලස්. දුක්. මේ දුක් ටිකට තමයි අපි හටන් කරන්නේ. හටන් නොකර ඉන්නවා නම් ඒකත් ලොකු භාවනාවක්. එතකොට ඉබේම හම්බ වෙන්නේ අලුත් හිතක් නැත්නම් හිතේ තියෙන මේ හිත ඕනම වෙලාවක කිසියම් දෙයකට වගවීමකින් තොරව අනිදසන தත්තට යන්න පුළුවන්. අනිදසන පැත්තට ගියාම සාමාන්‍ය පුද්ගලයා කියන්නේ කලන්ත වුණා වගේ කියලා. මට ඒ වෙලාවේ මොකද්ද වුනේ දන්නේ නැහැ. ඉතින් ඒක මහා බැග්ගයක්. අපචරිත විඥානය කියලා කියන්නේ පෝර කියලා ඇලයින් කරුවා වගේ මතක නැති වෙනවා. ඉන්න පරිසරය සහ කාලයේ දේශය අමතක වෙලා යනවා. ඒකකටත් පේන්නේ අබැග්ගයක් කරදරයක් වගේ. ඉතින් සත්‍යග දුන්නට බාර ගන්න කැමති නැහැ. යා දන්නේ අර පචිතිත විඥානය තමයි බොහෝම ආරක්ෂාකාරී දන්න දැනගිට අපි හැම අයිතිවාසිකකෙම හටන් කොල්ල ආය අර කුණු ගොඩේම ළඟින් හදන ගතිය ඒක නිසා මනුෂකම කියලා කියන්නේ මේ තුනේම සාධාරණ අයිතියක් ඇත්තන. ඉතින් පුත්‍රජානසි කියන අඩු ගන්න මේම හිත විපරිණාම වෙන එකක් ඒක මේ මේ තැන් වල ඉන්න පුළුවන්. නමුත් පුත්‍රජානට සැප හිතෙන්නේ අරසයි හිතෙන්නේ අර කුණු ගොඩේ ලැග්ගත්ත වෙලාවේ තමයි. බල්ලා බල්ලා මේ ලිබ්බෝ කියලා ගාව. උට සැපැත් තැන ගියාට ඌට දඟල කඩාගෙන හරි ගිහලා ලිබ්බොක්කේ මම තමයි ළඟේ. සමහර වෙලාවලදී ඔය සංදස්තන යනවා අපි නේද අපි කියන එක දාලා මම කිව්වොත් වැඩේ බේරෙනවා අපි කිව්වොත් මේගොල්ලෝ ගහයි අපිට ඒගොල්ලෝ කිය එහෙමම නැති කරන්න යන්න එපා අපිට අපේ අයිතිවාසිකම් රැක ගන්න දෙන්න මට ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ අපි කතා බෑ ඔකට. කියන්නේ බැරි වෙලා හරි අනිදසන විඤ්ඤාණයට මේ කෙනෙක් ගෙනිච්චොත් පිස්සු. ඒ කියන්නේ කිසිම ආතපాతයක් නැහැ, ඉන්නවා දන්නෙත් නැහැ, යනවා දන්නෙත් නැහැ, මොකක්වත් නැහැ නිකන් කරකොලත් ඇරියා වගේ. අපපතිට්ටිතයි. ක්ලාන්ත හැදුනා වගේ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට පේන්නේ ඒක ව්‍යසනයක්, ඒක අභ්‍යග්යක්. එනතන නිවන හැමදාම ගෙදරට වෙලා තට්ටු කරනවා ඇති. බෑ බෑ බෑ දැන් බෑ හෙට එන්නේ. එහෙම නැතුව මේ නිවන කාටවත් වෙනස් හැන්දකින් බෙදන්නේ නැහැ. අපි කොච්චර පව කරුවත් බාහනා කරුවත් අග්ගල නිවන එනවා. නිවනේ නෑ පව කරපින් කර තේරිලා. එහෙනම් අපි කියනවා දැන් ඉන්න එපා. අද මට වෙන වැඩක් තියෙනවා. ඉතින් හැම වෙලාවෙම එන නිවනට එපයි කිය කිය අර බඩ කට පුරවන කාමෙටම තමයි. හරි ලස්සනයි ඒ යන මේ වැඩේ දිහා බලනකොට කුඩල් අර තෙතට අදින අගේ කවදාකවත් කැමති නැහැ කොට්ටයක් උඩ තිබ්බට. ඌට සැපක් දැනෙන්නේ ඌට උනේ තෙතයි සීතලයි. ඒ වගේ අපේ හිතත් කොච්චර උතුම් තැනක තිබ්බත් විජහාට අර පරණ පුරුදු මේ මේ ඒ ගඳ ගන්න තැන හොයන්න යනවා. ආශ්‍රේ ස්ථාන අසුරු කරනවා. ඒ වගේ ඒක ඒක දැකලාම ඒක පෙන්නලා මේකට දෙවන්නේක් වගේ කියන්නේ අපේ තියෙන අර අර පරණ පුරුදු ගඳට ඇදෙන ගතිය විතරමයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඒක ඒක පෙන්නලාම දෙන්න ඕන. නෑ. ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානයේ සඳහන් වෙනවා. ඒතර ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානය කියලා කියන්නේ අහ කන ආදි වශයෙන්. නමුත් නිරාමිෂ සුඛයට යනකොට ඉන්ද්‍රිය බද්ධ නැති බව තේරෙනවා. ඉතින් ඒකට ඕන නම් ඒක අනිත්‍ය ප්‍රතිබද්ධ විඥානය කියලා කියත හැකි. එතකොට අර වචන පිළිබඳව අනු වචන අනු හිතන කෙනාට අලුතෙන් ගල කැප්පුණා වගේ තේරෙනවා. අලුත් වචනයක් කියලා. නමුත් sannivedane වෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒකෙන් අදහස් කරන්නේ ප්‍රශ්නයක් ඇති කරන එක නෙවෙයි. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥාණයට සාපේක්ෂව තවත් විඥානයක් තියෙනවා කියන්නේ.